යතෝචකෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උද්ගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා මාතෘකාව වශයෙන් පස්සය කියන චෛතසිකය නැත්නම් මේ පටිච්චසමුපාදයේ මේ පුරුක මුල් කරගෙන කෙනෙක් සම්‍යක් දෘෂ්ටිය කොහොමද පිහිටුවා ගන්නේ කියන කාරණාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අපි මේ දිගට පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ පටිච්චසමුප්පාදයේ දිගේ එනකොට ඊයේ කතා කරපු වේදනාවට පියවරක් ඉදිරියෙන් තියෙන ස්පර්ශ චෛතසිකයයි. මේ දේශනා මාලාව වශයෙන් ගත්තාම අපි ඉන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සම්මා දිට්ඨි සූත්‍රයයි ඒකෙදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ රැස් වෙන්නා වූ ඒ පිරිසට මේ ප්‍රශ්නේ මතු කරලා කෙතකින් කෙනෙක් සම්‍යදෘෂ්ටික වේද කියනකොට ඒ ප්‍රශ්නේ නැවතත් අපිට ඒ හිටපු පිරිස ගෞරවයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට යොමු කරලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට වැඩි දැනුමක් තේරුමක් තියෙන ඔබ වහන්සේ කියන දේ අහලා අපි දරන්න ලෑස්ති අපිට කරුණා කරලා මේ සම්‍යදෘෂ්ටි විස්තර කළ දෙන්න කිව්වට පස්සේ සාරිපුත්‍ර සාංශ මේ දිගට දේශනා කරන සූත්‍රයක්. ඒකදී එක එක අවස්ථාවක ඒ ඒ සම්මාදිට්ඨිය විස්තර කරාට පස්සේ ඒ අහගෙන ඉන්න පිටිස ඒ සාරිපුත්‍ර සාංශයෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඒක හරි ඔయిత ඇර වෙනත් ක්‍රමයකින් තියනවාද මේ සම්මිය දෘෂ්ටි විස්තර කරන්න පුළුවන් ක්‍රමයක්. ආවෝ ආවත්නි මෙන්න මේ මෙමුත් පුළුවන් කියලා. එතකොට එකින් එකට එකින් එකට දිගට මාලයකට මල් මල් අමුණමින් මල් මාලාවක් මල් දමක් ගොතන්න වගේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් ඒ රැස්ව සිටි පිරිසත් සංඝ පිරිසත් අතර පවතින සාකච්ඡාවක් මේ සම් මේ ධර්මදේශනාවක් මේ සාකච්ඡාවේ. ඉතින් ඒක තණ්හාවට හේතුව වේදනා, වේදනාට හේතුව ස්පර්ශය, නැත්නම් පස්සය වශයෙන් කියලා අද අපි ඉන්නේ පස්ස කියන චෛතසිකය. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යතෝචකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදි ආර්ය ශාවකෝ පස්සංච පජානාති මේ ස්පර්ශය කියන චෛතසිකේ යම් කිසි කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දැනගනීද ඒ ස්පර්ශයට හේතු ධර්මය ස්ථිතිය පිහිටන තැන මුල යම් කිසි කෙනෙක් දැනගනීද ඒ ස්පර්ශයගේ නිරුද්ධ වීම නැති වී යාම යම් කිසි කෙනෙක් දැනගනීද ස්පර්ශාගේ නිරුද්ධ වීමට අදාළ වූ මාර්ගය නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රතිපදා මාර්ගය යම් කිසි කෙනෙක් දැනගනීද එපමණකින් එතුමා ඒ කරන කෙනා සම්‍යක් දෘෂ්ටික වෙනවා ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙනවා ඒ වගේම <clears throat> ධර්මයේ පිළිබඳව ඍජු වෙන්න වෙන්න නොසලෙන ප්‍රසාදයක් ත්‍රිවිධ කෙරීම පවතිනවා. නමුත් විශේෂයෙන් මෙතන සඳහන් කරනවා ධම්මේ අවිච්ඡප්පසාදින සමන්නාගතෝ. උට නොසලින ශ්‍රද්ධාවක් පහළ වෙනවා මේ ධර්මයේ මොන තරම් පිළිවෙලකට කොට ගැහිච්ච දෙයක්ද සුතමේ ඥානෙ වශයෙන් ඇහුවත් කවදාකවත් නරකයක් වෙන්නේ නැහැ. චින්තාමේ වශයෙන් ගත්තත් නරකයක් වෙන්නේ නැහැ. ඊට වැඩිය හුඟා ගැඹුරක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරනවා නම් අත් දකින්නවා නම් මොන තරම් ගැඹුරු ධර්මයක්ද කියලා නොසලින ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ආගතෝ ීමන් සද්ධාම්මන්ති ඔහු මේ ධර්මයේ ප්‍රතිඵල නෙලා ගන්නා தත්ත්වයටපත් වෙනවා. ධර්මයට බැස ගැනීමක් වෙනවයි කියන්නේ. ඉතින් මේක තමයි අපි මේ පාඩියෙන් ඉදිරිපත් කරපු මේ පාඩි පාඨ මාලාවේ වාග් මාලාවේ සිංහල අර්ථය. ඊට පස්සේ අපි දැන් උත්සාහ කරන්න හදන්නේ අපි පෙර අහලා තියෙන ක්‍රම වලට වඩා අත්දකලා තියෙන ක්‍රම වලට වඩා අද තව ඉස්සරහට යමින් මේ ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. මේ සාමාන්‍යයෙන් පසු කාලීන ඇති වෙච්ච මේ සංග්‍රහ ග්‍රන්ථවල පවා හොඳටම විස්තර කරලා දෙනවා පටිච්චසමුපාදේ තේරුම් ගන්න අමාරුම චෛතසිකයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ මොකද ඒ පටිච්චසමුපාදේ තියෙන සෑම පුරුකක්ම පටිච්චසමුප්පන්නයි අපි ගත්තොත් තණ්හාව නිසා වේදනාවක් නිසා තණ්හාව ඇති වෙනවා කියලා අපි ඊයේ ගත්ත පුරුක ගත්තොත් ආපිට තණ්හාව නිසා නැවත වේදනාවක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මේ රේකී අධ්‍යාපන ක්‍රමයට ගැලපෙන දෙයක් නෙවෙයි. ඒ යමක් හේතු කරගෙන යම් ඵලයක් ඇති වෙනවා නම් ඒ ඵලය නැවතත් අර මුල් වෙච්ච හේතුවම ඇති කරන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකට කවුද ඉස්සර එක්කෙනා කවුද පස්ස වෙච්ච එකනා කවුද මුල් වෙච්ච එකනා කවුද ප්‍රතිඵල වෙච්ච එකනා කියන එක සම්පූර්ණ ඒ ආගයන් ආඩම්බරයන් වල සම්පූර්ණ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගත්තට පස්සේ. අන්න ඒ නිසා මේ රේකී අධ්‍යාපන ක්‍රමයක් තියෙන මේ ලෝකයේ මේ ප්‍රතිච්ඡ සමුප්පාදේ කියන එක කොහොමඩක් ගැඹුරුයි. අපි මම කියන නිදර්ශනයට උදාහරණයක් වශයෙන් කියනවා නම් සරුවචන් වහන්සේ ඉස්ලාම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඒ සම්බුද්ධත්වයටපත් වුණා. තමන් මේ පෙර නොඇසු නොවිරු විදුවට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක ද්වාදසාකාරයෙන් අවබෝධ වුණා. නමුත් උන්වහන්සේ ඒක තව කාට හරි දේශනා කරන්න පැකිලිච්ච බවක් අපේ පොත්පත්වල සඳහන් වෙනවා. මොකද ඒ තරම්ම ගැඹුරුයි. මේක අවබෝධ කරගත් එක වෙනම දෙයක්. නමුත් ඒක තව කෙනෙකුට අවබෝධ කර දීම ඇත්තටම කියනනම් අවබෝධ කරාටත් වැඩිය දුෂ්කර කාරණාවක් වගේ තමයි පෙනිලා තියෙන්නේ. සාරා සංකේ කල්පලක්ෂයක් දිගට මේ පාරමිතා පුරණකම් තමයි සටන් පාඨයේ වශයෙන් ගෙනාවේ බුද්ධෝ හම්බෝධිස්සාමි. බුදු වෙමි අනික් කට්ටිය බුදු කරවන්නේ මි. මුත්තෝහං මොචයිස්සාමි. මම මිදෙන්නෙමි අනික් ඇත්තෝ මුදවන්නෙමි. තින්නෝහං තාරයිස්සාමි. මම ඊතර වන්නෙමි අනික් කට්ටිය ඊතර වන්නෙමි කරවන්නෙමි කියලා. නමුත් මම බුදු වුණාට පස්සේ අනික් කට්ටිය බුදු කරන එක බෑ කියලා හිතුවා. මම ඊතර වුණාට පස්සේ තව කෙනෙක් ඊතර කෙරින්න ඕනේ නැහැ කියලා හිතුණා. ඒ කියන්නේ මේකේ තියෙන දුෂ්කරකම මේ ලෝකයා කිසිසේත්ම මේකට ලෑස්ති නැහැ. ලෝකයා ඉන්නා තාකල් උදේ දවස රාත්‍රිය හැන්දෑවේ අතීත අනාගත පච්චුපන දිග්ගටෝම කාම ආශාවේ ගත කරන්නේ. ඒකත් තවමදි. ඉතින් එහෙව් එකේ මේ වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්න එපයි කියලා පස්සට ආපේක තේරෙන්නේ ඇත්තටම මේ පටිසමුපාදේ වගේ ගැඹුරු ධර්ම තේරුම් ගන්නකොට ඒක Taman තේරුම් ගන්න එක එකක් ඊට පස්සේ තව කෙනෙකුට තේරුම් කරලා දෙන එක එකක්. ඊට පස්සේ කොහොම හරි කතාව යන තාලෙට සම්පති බ්‍රහ්ම රාජය ඇවිල්ලා දන බිම ඔබලා එකත් පස කරගෙන Tamanගේ උතුරු සළුව අයද සිටියා. සරුවචන් වහන්සේ ඔබ වහන්සේට මේ ආපු අදහස ක්‍රියාත්මක වුණොත් ලෝකේ අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. ඇහැ වැහුණා වෙනවා. අනේ ඒ වැඩේ කරන්න එපා. දේශනා කරන්න. ඔය කවුරු හරි ඔක අල්ලගනි. ඔය ඇස්වල දූවිලි අඩු ඇත්තෝ ඉන්නවා. කෙලෙස් අඩු ඇත්තෝ ඉන්නවයි කියලා ආයතන කරාට පස්සේ තමයි ඒක දේශනා කරන්නේ. ඊට පස්සේ තමයි ගොඩාක් පයින් දුර ගිහිල්ලා මේ පස්වක මහණුන් හම්බෙලා ඒ බොහොම අමාරුවෙන් තමයි පස්වක මහණුන් වාඩි කරවගත්තේ බණ ටිකක් කියන්න. මොකද ඒ ඔක්කොම කිව්වා ওই කට්ටියගේ ඔයාගෙන් බණ අහන්න අපිට ඕන කමක් නැත්තේ නෑ. මොකද අපිත් එක්ක එකට භාවනා කරුවේ දැන් ඔය ඉන්නේ අපෙන් උපස්ථාන ගන්නයි කියලා බොහොම ප්‍රතික්ෂේප කරපු බව අපේ පොත්පත්වල සඳහන් වෙනවා. කොහොමනත් ඉතාම ප්‍රයෝගශීලීව මේ ඒ අතු බණහන තැන්නපත් කරලා ඒ ධර්ම දේශනා කළා හමාර වෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට යම් අදහසක් ඇති වුණා. යම් කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කිය. යම් තාක් ධර්ම මේ ලෝකේ ඇති වෙනවනම් ඒ සියල්ල නැසෙන සුළුයි කියන එක තේරෙනවා. ඒ තමයි ඉස්ලාම සරුවචන් ආහසගෙන් පිට පළවෙනි කෙනා මේ ධර්මය අවබෝධ කරගන්න. ධර්ම චක්ෂුෂේ පහළ වුණා. ඉතින්දී ඇත්තටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ නෙවෙයි උදම්මනුවේ සරුවච්චන් වහන්සේ. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ මේ භවත් කවුත් කොණ්ඩඤ්ඤන් ඥානවන්තෙක් ඥානවන්ත භාවයටපත් වුණා කියලා ඇත්තටම බුදුහාමුදුරුවෝ අද උදන් යනවා මම හිතුවට මොකද බෑ කියලා සමහරුන්න මේක පුළුවන් බව තේරෙනවා කියලා අන්න එදා තමයි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වුනේ. තව කෙනෙක් අවබෝධ නොකරුවා නම් බුදුහාමුදුරුවෝ සම්බුද්ධ විතරයි. තව කෙනෙක් අවබෝධ කරුවාට පස්සේ තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ කිරුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. අපි හිතන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ විසින් බුද්ධත්වයට පත් කරයි කියලා. ඒක නෙවෙයි ඒත් එක්කම වගේ තව කෙනෙක් අවබෝධ කිරීමේ සත්‍ය ප්‍රත්‍යේ ලෝකයට පහළ කෙරුවේ ඒකට පිම් තිබුණේ ඒකට උර දුන්නේ ණය දුන්නේ කටයුතු කෙරුවේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නිසා සරුවචන් වහන්සේ තව කෙනෙකුට කියලා දිය හැකි සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවක් පත්වනවා. ඒ නිසා අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරනකොට අම්මා හිතන්න ඕනේ අම්මා ප්‍රසූත කරන්නේ දරුවා විසින්. දරුවන් ප්‍රසූත කරපු නැති ගෑණියෙකුට අම්මා කියන්නේ නැහැ. දරුවන් ප්‍රසූත වීමෙන් ඒ දරුවා විසින් අම්මෙක් ප්‍රසූත කරනවා. දරුවා විසින් අම්මා විසින් දරුවෙක් ප්‍රසූත කරනවා. ඒක සෑම ලෝකයකම තියෙන සිද්ධියක්ම පටිච්ච සමුප්පන්නයි. නමුත් අපිට උගන්වන්නේ අම්මෙක් විසින් දරුවෙක් ප්‍රසූත කරනවා කියන එක විතරයි. මොකද ඒ දරුවෙක් හම්බුනේ නැත්නම් අම්මා කෙනෙකුට අම්මා කියන්නේ නැහැ. දරුවා තමයි අම්මෙක් ඇති කෙරුවේ. ඒ වගේ අපි ඕනම ගණදිනුවක් කෙරුවා. ඒ ගණදිනුව අපිට කැපෙන්න පුළුවන්. ඒකම අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඕක තේරුම් ගන්න අපි හරීම අකමැතියි. ඒ නිසා මේ පටිච්චසමුපාදයට අමතර ගැඹුරුකමක් තියාගෙන මේක මේ රේකී ක්‍රමයට විස්තර කරන්න හදනවා. අන්නේයේ පටිච්චසමුප්පන්න භාවයේ ඉදප්පච්චේතාවේ. එහෙම නැත්නම් ඒකේ තියෙන මේක ඒක කරනවා නම් ඒක මේක කරනවාමයි කියන එක වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන චෛතසිකය තමයි ස්පර්ශය. ඒක නිසා සලායතන පච්චා පස්ස පස්සපච්චා වේදනා ඉතින් සමහරනම් ගොඩක් වෙලා භාවනා බණ අහගෙන ඉනකොට පස්සපච්චා වේදනා හොඳට තේරුණා කියලා කියනවා. හැබැයි අමාරුයි. හරි අමාරුයි. පස්සේ කියන එක තේරුම් කරගන්න හරි අමාරුයි. ඉතින් අපි මේ වෙලා ගන්න හදන්නේ ඒ අමාරු මොකද අපිට දැන් ඇවිල්ලා තියෙන පතේ දිගේ මාර්ගයේ දිගේ ගිහිල්ලා මේ ස්පර්ශය කියන එක තේරුම් ගන්නයි. ඒකෙදී අපි දන්න විදිහට මේ සලායතන නොතිබුණා නම් ස්පර්ශයක් නෑ. ඒ නිසා ගහකට ගලකට අපි ගැහුවට අපි ගලේ ස්පර්ශයක් තියෙනවා කියලා කියන්නේ. ගලට ගහ ගලට ස්පර්ශජාතිකේ පහළ වෙන්නේ ගහට පහළ වෙන්නේත් නැහැ. නමුත් අපේ සලායතන පවතින නිසා ඇහැ කන දිව කය මන කියන මේ හය තියෙන නිසා අපිට ස්පර්ශයක් පහළ වෙනවා. ඒ ස්පර්ශයේ පහළ වීමේ පුදුමාකාර ඉලෙක්ට්‍රික් ගතියක් තියෙනවා මැජික් ගතියක් තියෙනවා මොකද වර්තමානයේමයි ස්පර්ශය පහළ ස්පර්ශය අතීතය කියලා එකක් නැහැ. ස්පර්ශයට අනාගතය කියලා එකක් නැහැ. ඒ නිසා ස්පර්ශය කියන එක උතුම දිදුලන චෛතසිකයක්. මේ චිත්තක්ෂණයමයි ඒක තියෙන්නේ. ඒ වගේම තමයි ඇහි වුණත්, කනේ වුණත්, නාසයේ වුණත්, දිවේ වුණත්, කයේ වුණත්, මනසේ වුණත් දෙකක ගැටීමකින්මයි ස්පර්ශය පහළ වෙන්නේ. තනි එකකින් බෑ. ඒ නිසා ඔය සෙන් බුද්ධහම ගන්නකොට මේ ස්පර්ශ චෛතසිකයට මේ එල්ල කළා නෙමෙයි කියන්නේ තනි අතින් ගන්න අප්පුඩිය සද්ද මොකද්ද කියලා අහනවා. දවස් 7ක් භාවනා කරලා ඇවිල්ලා උත්තර දෙන්නේ කියනවා. තනියටින් අප්පුඩිය සද්දයක් එන්නේ නැහැ. ඒ වගේ රූප කොච්චර තිබුණත් ලෝකේ හොඳ සබ්බේ නම්බුකාර රූප වෙන්න පුළුවන් නැත්නම් අසබ්බේ බොහොම කැත රූප වෙන්න පුළුවන් ඒකකින්වත් කෙලෙස උපදින්නේ නැහැ. උපදවන්න බෑ. ඒකට ඒකට එහෙම ස්පර්ශ කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක බලන්ට ඇහැක සංවේදීකම. සංවේදී ඇහක් තියෙන්න ඕනේ. ඔය දෙක ගැටෙන්න ඕනේ ස්පර්ශ වෙන්න. නොවුනොත් ස්පර්ශ වෙන්නේ ඒක නිසා ස්පර්ශ කියන එක ඇත්තටම අල්ලන්න බෑ. කාටවත් කොච්චර භාවනා කරත් ස්පර්ශ මට්ටම අල්ලන්න බෑ. ස්පර්ශ නිසා ඇති වෙන වේදනාව තමයි අපිට අන්තිම දක්ෂ වුණොත් අල්ලන්න පුළුවන්. නමුත් අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒක මූල ධර්මයේ වශයෙන් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමම සුත්තමේ ඥානයම කොච්චරක් අපිට විමුක්තියක් ලබා දෙනවද කියලා අපි කොච්චර අපිට මේ සාන්තියක් ලබා දෙනවද ඊට පස්සේ ඒක මේ <clears throat> තර්කයට නගලා ණය ක්‍රමයට ගලපලා බලනකොට අපි මේ ගොඩාක් අනවශ්‍ය දුක් විඳින බව. ඒ දුක් ඇත්තටම අපි කරා ආවට මොකද ඒවා ඒක අපි ඔච්චරම මේ නාස්තිකවාදීව මේ දුක් විඳිය යුතු නැහැ. ඒවා නිකන් අහක යන දේවල් මේ මේ මේ ලෝකයේ තියෙන සංඥා නිසා අපේ තියෙන වැරදි දෘෂ්ටි නිසා අපි මේ ස්පර්ශය පිළිබඳ වැරදි වටහා ගැනීම නිසා මේ සේරම මල්ලේ දාගෙන ඉති මේ වඩ තැවෙනවා. නමුත් ස්පර්ශ චෛතසිකේ හොඳට දැනගත්තොත් බුදුමාහාර සාන්තියක් කරන් දෙනවා. භාවනා නොකරම. හැබැයි ඒක මෙහෙමයි. භාවනා කළයම් අත්දැකීමක් ඇති කිනාට තමයි ඒ තරම්ම එකේ අර කියන විද්‍යුත්මය ශක්තියක් ඇති වෙන්නේ. ඒ තරම්ම මේ චිත්තක්ෂණයම පහල කරගන්න පුළුවන් ශක්තියක් ඇති වෙන ප්‍රත්‍යක්ෂය පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන් වෙන භාවනා කරපු අයටයි. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන ස්පර්ශයක් පහල වෙන්න නම් ඒ බාහිර ආරම්මණයක් ඇවිල්ලා අර කියන සලායතනයේ කියන ద్వාරයක නැත්නම් ඒ සංවේදී භවයේ ඒවා තියෙන මේ පිරිසුදු ඔපේ ගැටෙන්න ඕනේ. දෙකක ගැටීමකින් තමයි ස්පර්ශය පහළ වෙන්නේ. නමුත් ඒ ගැටීම හැම ඉන්ද්‍රයන්ගෙම හැම තැනදීම නිකන් මූල ධර්මානුකූලව කෙරෙනවා. ඇත්ත එක අරගෙන ඒකට ඔය නිදර්ශනයක් වශයෙන් ඔය අපේ ඥානන්ද ස්වාමීන් ඉදිරිපත් කරන්නේ චිත්‍රපට ශාලාවක අපි චිත්‍රපටියක් බලාගෙන ඉන්නකොට ඇහැ රූපත් එක්ක ගැටෙනවා රිදීතරේ නිතරම අපිට අවශ්‍ය කරන රූපෙ දිග ඇරෙනවා. ඒ වගේ මේකෙන් සද්ද ඉබේම ඒ සල්ලි වලට ඉබේම නිකම්ම හම්බ වෙනවා. අපි වර කියන්නේ රූප සද්ද චිත්‍රපටි කියලා. සද්දේ රූපේ අපි සල්ලි වලටම අපිට හම්බ වෙනවා. නමුත් ගඳත් විවිධාකාරයෙන් චිත්‍රපට ශාලාවකට ගියාම තියෙනවා විවිධ ආකාරයෙන් ඒ වගේම රසයත් ඕනනම් අපිට ලබන්න පුළුවන් ඒ අතරමැද මොන හරි කමින් බොමින් චිත්‍රපටි බලන්න පුළුවන් ඒ වාඩි වෙලා ඉන්නකොට ඉන්න පුටුවේ පහස වෙන්න පුළුවන්. නැත්නම් මක්කුළු හොඳේ මේ ඉන්නවනම් ඒකත් තිබේම හම්බ වෙනවා. ඊට පස්සේ කල්ප මේ කයටත් කල්පනාවක් තියෙනවා. අපි මේ චිත්‍රපටියේ සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද මේ ඉන්නේ මුලද මැදද අගද කියලා කල්පනාවක් තියෙනවා. ඉතින් අපිට පේන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන පහයමත් වැඩ කරනවා. ඇහ කන දිව නාසය කය මන කියන මේ හයමත් වැඩ කරනවා. ඒ නිසා අපි නැගිටලා එනකොට එන්නේ පැයකමාර තුල මේ හයම එක දිගට නූල් හයක් වගේ එකට දිගට වැඩ කරයි කියලා. අපි ශබ්දත් දිග රූපත් දිගටම බැලුවා ශබ්දත් දිගටම ඇහුවා ඒ ගඳත් දිගටම තිබුණා රසත් දිගටම තිබුණා ඉඳගෙන ඉන්න පහසත් තිබුණා චිත්‍රපටි තේමාවක් දිගටම වැටුණායි කියලා. ඒක නිසායි අපි එච්චර මේ චිත්‍රපටි බලන්න යන්නේ. නමුත් මේ ස්පර්ශය කියන චෛත්‍යකයේ දිහා බලනකොට ඔය හයෙන් එකයි එකවරකට වෙන්න පුළුවන්. ඒ වෙනවයි කියනකොටම අනික් පහ අඳ වෙලා ඉවරයි. ඒ මොකද හේතුව ඔය හයටම විහිදෙන්න පුළුවන් හයම සක්‍රීය දෙයක් බවට පත් කරන්න පුළුවන් භව්‍ය දෙයක් බවට පත් කරන්න පුළුවන් විඥාන තියෙන එකයි. ඒ විඥානේ ගිය තැන පමණමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ විඥානෙට ස්ථාන දෙකක එකවර ඉන්න බෑ. ඇහැට ගියා නම් ඒතකොට කන බීරි. නාසය ගඳ සුවඳ බැලීමේ ශක්තියක් එන්න බෑ. දිවට රසයක් ලැබෙන්න බෑ. කයට පහසක් ලබන්න බෑ. වෙන කල්පනාවක් හිතෙන්න බෑ රූප රූපයක් නම් හිත ගියේ චක්කු විඥානයක් වශයෙන් නම් විඥානේ පහළ වුණේ කවදාකවත් එතෙන්දී ඒ වෙලාවේදී සද්ද ඇහිම වෙන්න බෑ. ඒ කියන්නේ රූපම දිගට බල බල හිටියානම් අපි ඒ කාලය තුල අනෙක් ඉඳුරන් වල කටයුතු වෙන්න බෑ. මේ හිත ගියේ කොතනද එතන විතරමයි වැඩ වෙන්නේ. ඇහි වැඩ කරනවා නම් කනට යන්නේ නැහැ. කනට යමිදී හිතේ සද්ද ගියා නම් ඒ වෙලාවේ රූප පේන්නේ නැහැ. පේන්න බෑ. මොකද එකවරකට එක චිත්ත ප්‍රවෘත්තිය වැඩ කරන්නේ. මෙන්න මේ විදිහට දැනගෙන ඒ කියන්නේ මේක පිළිබඳව සූත්‍රමය වශයෙන් අහලා එහෙම නැත්නම් චින්තාමය වශයෙන් කල්පනා කරලා අපි චිත්‍රපටියක් බලන්න ගියොත් අපිට චිත්‍රපටිය බලනවට වැඩිය මොකද්දෝ චිත්‍රපටියක් පේන්න පටන් ගන්නවා. රූප බලන කිසිම වෙලාවක සද්දයක් ඇහෙන්නේ නැහැ. සද්ධාහන කිසිම වෙලාවක අනෙක් හතර පහ වැඩ කරන්නේ නිසා මේ එකින් එකට එකින් එකට කොච්චර යහුසුලුව සූක්ෂමව හිත වැඩ කරනවාද කියනවනම් රූපය බලනවා එක චිත්තක්ෂණයක ඊගා චිත්තක්ෂණේ සද්ද අහනවා තව චිත්තක්ෂණයක ආයෙ නැත්නම් රූපත් බලනවා නැත්නම් වෙන එකක් කරනවා ඊට සීග්‍රයෙන් වැඩ යනකොට සම්පූර්ණ පේන්නේ මේ හයම වැඩ කරනවා වගේ. මොකද ඒක කවදාකවත් මූලධර්මානුකූලව සිදු වෙන්න බෑ. හිතකට එකයි එකවරකට කරන්න පුළුවන්. ඒ කරනකොටම අනික් සියල්ලම වැහිලා යන ගතිය ඒවට කරගන්න බැරි ගතිය තියෙනවා. ඒකට ඔය මේ කොහෙද මේක පිළිබඳ විස්තර කරපු ඒ සාකච්ඡා වේලාවක එක්කෙනෙක් යෝජනා කරපු මේ මොඩල් එකක් නැත්නම් මේක තේරුම් ගන්න තියෙන නිදර්ශනයක් වශයෙන් කිව්වේ යම් කිසි අමාත්‍යාංශයක් යටතේ දෙපාර්තමේන්තු 6ක් තියෙනවා ඒ දෙපාර්තමේන්තු 6ට ඉතිරිලේකම්වරු 6 දෙනෙක් ඉන්නවනම් 6 දෙනාම පිරිමි 6 දෙනාම කඩවසම් නම් ඒ මිනිස්ටර්ගේ සෙක්‍රටරි ලස්සන ගෑනු ළමෙක් නා. ඒ හය දෙනාම උත්සාහ කරනවා ඒ සෙක්‍රටරිගේ ඒ වෙලාවට අවශ්‍ය කරන අවධානය අරගෙන තමන්ගේ දෙපාර්තමේන්තුවට අදාළ අවධානය ගන්න. නමුත් ඒ හය දෙනාම බොම්බ බර කියන්නේ තද බල විධායක නිලධාරිවරු. නමුත් අපි හිතමු මේ සෙක්‍රටරිකාව තියෙන ෆයිල්ස් ඔක්කොම තියෙන්නේ ඩිකෝඩ් කරලායි කියලා. නැකෝඩ් කරලා තියෙන නිසා එක එක සෙක්‍රටරිට ගිහිල්ලා ඒ ෆයිල් අරගෙන බලන්න බෑ. අනිවාර්යයෙන්ම සෙක්‍රටරි තමයි මේ ෆයිල් එක තෝරලා ඒකේ කෝඩ් එක ඩිකෝඩ් කරලා දෙන්න ඕනේ. ඒ නිසා ඒ එක්කෙනෙකුට අවශ්‍ය වුණොත් ඒ සෙක්‍රටරිගේ අවධානය ගන්න අනික පස් දෙනාම බලන් ඉන්න ඕනේ පොලිමේ. ඊගාට අනිත් එක්ක නෑ යනකොට අනික් කට්ටිය බලائන. මොකද එක වරකට ඒ ළමයට එකයි කරන්න පුළුවන්. අන්න වගේ විඥාණය තියෙන්නේ අර වගේ ඔක්කොටම ඉහලින් ඉන්න සිත් ගන්නාසුළු හොඳ කඩවසම් ගෑන් ළමෙක්ගේ රූපයක් වගේ දෙයක් නම් ඒකේ අවධානය ඉල්ලන ඇහැ ඇහිෝපය කණියෝපය නාසියෝපය දිවේෝපය කය ඔපේ හිතේ ඔපේ කියන දේවල් ඒ අමාත්‍යංශ ලේකම් වගේ කෙනෙක් වෙනවනම් දෙන්නෙකුට එකවර එක ළමයෙකුට ඒ ප්‍රේම කරන්න හම්බ වෙන්නේ නැහැ. අවධානය ගන්න හම්බ වෙන්නේ එක සැරයකටයි ගන්න පුළුවන්. මෙන්න මේ සෙල්ලම අපි දන්නේ. මේ සෙල්ලම අපිට බලා ගන්නටත් අමාරුයි. ඒකයි මම කියුවේ මේක අත්දකින්න බෑ කියලා කියන්න බෑ. නමුත් බැරි පුළුවන් තරමේ ඊටාම සූක්ෂම වැඩක් තියෙනවා. ඒක නිසා රූපයක් බලන වෙලාවේදී සද්දයක් ඇහෙන්නේ නැත කියන මූල ධර්මයට යන්න පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂව බලනකොට ප්‍රායෝගිකව බලනකොට නම් රූප බලමින් සද්ද අහන්න පුළුවන් වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ තරම්ම මේ ස්පර්ශ චෛතසිකය ඊ타ත්ම යොසුලුයි. ඊ타ත්ම මායාකාරී. පුදුමාකාර විදිහට එතන එතන ඇහි රූපයක් දැකලා ඇහි ඕපයත් එක්ක හිත ඒ චිත්තක්ෂණේ වැඩ කළ ඊගාවට සද්දයක් අහන කනට ගිහිල්ලා කනේ ඔබේට සද්ද වැටෙනකොටම ඒකේ ಜಾති ආගම් ભેද ගෑනු පිරිමි ළඟ දුර පෙන්නලා ඊගාට ණයයට ගිහිල්ලා ණයෙත් ඒ කටයුත්ත කරලා දිවට ගිහිල්ලා දිවෙත් ඒ කටයුත්ත කරලා ඊ අතතර වහාම ආයෙත් ඇහැට ගිහිල්ලා හෙට වැට කටයුතු කරගෙන දිගට දිගට දිගට එතන එතන එතන එතන මේ කටයුතු කරගෙන කරගෙන යන වේගයක් තමයි හිතේ තියෙන්නේ. ඒ හිත යන තන පමණමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. හිත නැතුව කවදාකවත් ස්පර්ශ වෙන්න බෑ. ඇහැට රූපයක් වැටෙන පටියට හිතේ අවධානය දෙන්න යොමු නොවුනා නම් කවදාකවත් ඒ රූපේ දැක්කයි කියලා කියන්න බෑ. ඒක නිසා අපි එක චිත්තක්ෂණයක බැලුවොත් මේක දැන් අපිට මේ විදිහට අහගෙන යනකොට පේන්න තියෙන මේකේ බොල් ගතියක්, හිස් ගතියක්, මේ පාළු ගතියක්. නමුත් මේක ලොවිතාල වාසියකට ගන්න පුළුවන් මේ කෙලස් ඇතිවීම සහ කෙලස් හඳුනා ගැනීම. එහෙම නැත්නම් මේ චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු කර ගැනීම වැඩපිළිවෙලට ගත්තොත් යම් වෙලාවක අපි රූපයක් දැකීම නම් ප්‍රකට වෙන්නේ අපි ඒ වෙලාවේදී රූපයක් නැත්තම් දකිනවා එහෙම නැත්තම් මේ ඇහෙනුයි පේන්නේ කියන එකට අපි හිත යොමු කරා නම් අපිට දවසක තේරුම් ගන්න පුළුවන් ඒ රූපයේ බලමින් ඒ රූපයේ ප්‍රිය වඩන මන වඩන කාම භෝගී රූපයක් හෝ අප්‍රිය ධනවන ද්වේෂයේ ධනවන අපුල රූපයක් හෝ එහෙම නැත්නම් සාමාන්‍ය සුඛ දුක පෙන්වන්න නැති මැදහත් රූපයක් වේවා ඒ රූපය දකින බවට හිත යෙදෙව්වනම් හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ වෙලාවේදී කන නිවන් දැකලා තියෙනවා. නාසය නිවන් දැකලා තියෙනවා. දිව නිවන් දැකලා තියෙනවා. කය නිවන් දැකලා තියෙනවා. මොකද ඒවයි කෙලස් නැහැ. ඒ ඒ ආයතනවල කෙලස් ඉපදීමේ ශක්තියක් නැහැ. කෙලස් හරි, පිං හරි මොනවාක්වත් ඉපදීමේ සංස්කාර ඇතිවීමේ ශක්තියක් නැහැ. ඇහි ඉන්න වෙලාවේදී ඇහි පමණමයි. ඊගාව චිත්තක්ෂණේ හැබැයි කියන්න බෑ සද්දකට යයිද, ගඳකට යයිද, රසකට යයිද කියලා. යනකොටම අපිට ඒක මෙනෙහි කරගන්න පුළුවන් නම් අපිට යම් ආකාරයෙන් අපි හිතමු වැඩිපුර ලාභයක් විදිහට ඒ නාසයට ගියා, නාසයට ගිහලා ගඳක් කරන ගඳ දැනගන්න පුළුවන් වුණා. පුළුවන් ඇවිල්ලා ඒක ගඳ ප්‍රිය උපදෝන එකක් බවක් දැනගෙන මේ ලෝභයයි ඇති වෙලා තියෙන කියලා දැනගත්තා හෝ එහෙම නැත්නම් එහෙම යන්න දෙන්නතු හෝ නාසයේ ඒ චිත්තක්ෂණයේ කෙලෙස් නෝපදීන්ට කටයුතු කළා නම් එතකොට නාසයත් නිවන් දැකලා ඊතුරු පහ කොහොමඩක්වත් නිවන් දැකලා එතකොට කෙලෙස් නෝපදින චිත්තක්ෂණයක් එනවා. ඒක නිසා මේ විඥානයේ වැඩ කරන තැන ඇහැ වේවා කන වේවා නාසය වේවා දිව වේවා ඒ ඒ තැනට සතිය පිහිටෙවුවා නම් දකින්නකොට දකින බව දන්නවනම් අහනකොට අහන බව දන්නවනම් නැත්නම් එතන සතිය මෙනෙහි කරනවා නම් සතිය යනවා නම් නාසයට, දිවට, කයට, මනසට යනවා නම් අපිට තියෙන්නේ කෙලෙස් උපදිනවනම් උපදවන්නේ මෙතන විතරයි. ඒක ගැන ඇස්පැල්මෙන් ඉන්නවනම් එක්ක උපදිච්ච කෙලෙස් ප්‍රමාණය දැනගන්න පුළුවන් නැත්නම් කොලෙස් නොඋපදවීමට, මත්තේ නොඋපදවීමට හෝ කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ මූල ධර්මයේ නිසයි තරුවචනාංශ මතක් කරන්නේ කායන පසනාවට ගියාට පස්සේ ඇහි කෙලෙස් නොඋපදවීම පිණිස අපිට රූප වළක්වන්න බෑ. නමුත් ඇස් දෙක වහගන්න පුළුවන්. ඇස් දෙක වහුවට පස්සේ ඇහි ඊට පස්සේ චක්කු විඥානය පහළ වෙන්නේ. මනෝ විඥානයේ රූප දකින්න පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් චක්කු විඥාන නැත්තම් චක්කු ප්‍රසාදයේ හිත් බඳනා ගතිය, හිත් අද ගන්නා ගතිය නැති කරන්න පුළුවන්. එතකොට අපි පහෙන් හයෙන් එකක් තාවකාලිකව කෙලස් නොඋපදින තැනකට ඒක දමණය කරලා, දපණය කරලා සංවර කරගන්න. සද්දත් නැති තැනකට යන්නේ කියලා කියනවා. නාසයට ගඳ නොවදින සාමාන්‍ය වාතාශ්‍රයයක් තැනකට යන්නේ කියලා. මුඛයෙන් රස බලන එකත් නැත කරන්න කියලා කියනවා. කතා කිරීමත් නැත කරන්න කියලා කියනවා. නතර කරලා දැන් ඉතින් කෙලෙස් උපදිනව නම් උපදින්නේ පින උපදිනව නම් උපදින්නේ අදුක්කම සුඛයක් උපදිනව උපදින්නේ කයේ පමණයි ඒකට හිතේ හිතවිලිත් නැතුව මානසිකාර්ය කයට යොමු කරගෙන ඉන්නකොට ආස්වාසය එනකොට ආස්වාසයේ බව දන්නවනම් ඉතින් අපි කොච්චර ආරස්සාවක් තියනවද කියලා බලන්න ඇහි කෙලෙස් නැති බවත්, නාසයේ කෙලෙස් නැති බවත්, කනේ කෙලෙස් නැති බවත්, දිවේ කෙලෙස් නැති බවත්, හිතේ කෙලෙස් නැති බවත් දැන් ආස්වාසේ ආස්වාසික බව දන්නා බව නිසා එතනත් රාගයක් ද්වේෂයක් පහළ වෙන්නේ නැත්නම් අපිට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කියන්න පුළුවන් මෙන්න මේ චිත්තක්ෂණේ සතියේ තියෙන නිසා ආරක්ෂාවක් තියෙනවා කියන්නේ. සතියේ තියෙන පදට්ඨානේ පච්චපට්ඨානේ වෙන්නන්නේ ආරක්ක පච්චපට්ඨානේ කියලා යම් තැනකට සතිය ගිහිල්ලා ඒකට එතන ස්පර්ශ වෙන බව දන්නවනම් ඒ චිත්තක්ෂණේ පුදුමාකාර විදිහේ නික්ලේශී බවක් තියෙනවා. හැබැයි ඊ ගාවට එන චිත්තක්ෂණේ ක්ලේශී බවක් වෙයිද නික්ලේශී බවක්ද කියන්න බෑ. අපි හිතමු ඊ ගාවට එන මේ ආස්වාසේ ඇතිවීම පැවතීම නැතිවීම දකින්න නැත්නම් ප්‍රස්වාසය යන ප්‍රස්වාසය මෙනෙහි කරනවා කියලා ඒ චිත්තක්ෂණය පැහැදිලිවම කියන්න පුළුවන් ප්‍රස්වාස වේලාවේදී ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රත්‍යක්ෂ මේ ප්‍රස්වාසය මෙනෙහි කරනවා නම් ඒ චිත්තක්ෂණෙදී ඇහැපත් වෙන රූපයක් කණේමත් වෙන ඇහැමත් වෙන කෙලෙසයක් නැත්නම් සංස්කාරයක් කණේමත් වෙන සංස්කාරයක් නාසයේ දිවේ හිතේ වෙන්න බෑ මොකද හිත හොඳටම දන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන් තියෙන ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසයේ විශේෂ රාග දෝෂ නැත්තම් නැත්නම් ආස්වාද ප්‍රසආදි කියලා කල කලකොලකමක් අන්දබන්ද භාවයක් මෝහයක් නැත්තම් පැහැදිලිව මේ ආස්වාසේ දැක්කයි කියලා අපිට ඇති වෙන වෙන ලාභයක් නැහැ. නමුත් කෙලෙස් නැති බවට පැහැදිලි විග්‍රහයක් මේ සතිචෛතසිකයේ මේ ස්පර්ශය කියන චෛතසිකය තුලින් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා හිත කොතනද ස්පර්ශ වෙන්නේ අන්න එතෙන්ට වහාම සතිය මෙහෙවීම කියන කටයුත්තේදී සරුවච්චන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඇහැ තමයි මේකෙදී උංගාක්ම මායාකාරී. ඊගාට කන ඊගාට නාසය ඊගාට දිව අන්තිමටම ලේසිම තැන තමයි කය. නිසා ඒකේ පුළුවන් තරම් වෙනස් වෙන අරමුණු දෙකක් දෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. යයි වම තියෙනවා දකුණ තියෙනවා. අන්නේ වෙනස් වෙන වෙනස් වෙන තැනට සතිය යොමු කරගෙන ටික වේලාවක් අඛණ්ඩ සති ධාරාව පවතුනොත් අපිට එනේන ස්පර්ශය විඳින බවට ආස්වාසය විඳිනකොට මට දැනෙන්නේ සීතල ප්‍රස්වාසය දැනකොට උණුසුම ආදී වශයෙන් මේ වින්දනයක් දැක ගන්නවා නම් අපිට සහතිකයක් එනවා අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන තැනමයි හිත තියෙන්නේ කියලා මෙන්න මේ ටික යනකොට ඕනම යෝගාවචරයකට තේරෙනවා දිගට සතිය අඛණ්ඩ විනාඩියක් දෙකක් පවතිනවා නම් පුදුමාකාර නොගිය විරු නොයසූ විරු ගමනක යන බව ඒ කියන්නේ එනේන එනේන ස්පර්ශ චෛතසිකයේ දිගට අල්ලගෙන යන එකයි කරන්නේ තාම අපිට පාලනයක් නැහැ වෙන වෙන දේ බලාගෙන බලාන යන්නේ මේකෙන් අපි කරන්නේ ඉස්ස ඉස්සල්ලාම නන්නත්තර වෙවි ගිය මේ හය ඉඳුරන් විශේෂයි කිසියම් පාලනකින් තොරව දුවපැන වැදිමින් තිබුණු මේ හිත දැන් එක ට්‍රැක් එකකට දාගෙන එක ආස්වාද ප්‍රසවාද දාගෙන දිගට කරගෙන කරගෙන යනවා. ඉතින් එහෙම කරන යනකොට සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා. කොයි එක ආවත් ආවනම් සද්දයක් සද්දේ කියලා මෙනෙහි කරලා ඒකට හිත යන්නේ නැත්නම් නැවත ආනාපාන කරනවා. සද්දෙට ගියා නම් ආ මේ සද්දනේ සමට තරහක් ආවා. මේ සද්ද නිසා මට ආසාවක් ආවා. නැත්නම් මේ සද්ද ආවට මට මොකද්ද අන්දවන්දි තේරෙන්නේ නැහැ කියලා. මේ සද්ද පැමිණීම නිසා මට උනේ රාගයක්ද, ద్వේෂයක්ද, මෝහයක්ද කියලා කනකොට කනවා මැටි හැබැයි රාත්තල් ගන්න දන්නවා. මේක තමයි ඉස්සල්ලාම අපි අපේ ජීවිතයට මේ යම් කිසි විදිය ගුණයක් ඇති කර දෙන අවස්ථාව. නමුත් මේකේ වෙන මොනම ලාභයක්වත් නැහැ. අපි ඔය බලාපොරොත්තු වෙන මොනම ලාභයක්වත් නැහැ. මේ වෙනදා අපේ පාන්නකින් තොරව සම්පූර්ණ කෙලස් ප්‍රවාහය නිසා හෝ කර්මජවය නිසා හෝ ඉස්තු ගුණය නිසා හෝ මොකකින් හරි දුවන වැඩපිළිවෙලට දුවන දුවන තැනට නැත්නම් ස්පර්ශය ඇති වෙන ඇති වෙන තැනට සතිය පිහිටීමයි මේ කරගෙන කරගෙන යන්නේ. ඉතින් මේක 100ට 100ක්ම වර්තමාන චිත්තක්ෂණයෙම විජිත්තක්. ඒ නිසා සතිය පිහිටියානම් ඒ සතියට දැනට වෙන ස්පර්ශය දැනට මේ කෙලස් ප්‍රවාහය ඇමිනෙන තැන ගෙත්තම වැටෙන තැන හරියට දැනගන්නවා නම් දැනගත හැක්කේ අනිවාර්ය වර්තමානයේ පමණයි. නිසා මේ පටිච්ච සමුප්පන්න ධර්ම පිළිබඳව තියෙන අර ඉලෙක්ට්‍රික් ගතිය. එහෙම නැත්නම් ඒකේ තියෙන අර ඒ ඒ වෙලාවේ පිවිතුරු වෙන ගතිය මේ සතිචෛත මේ වීරිය මේ ස්පර්ශචෛසිකය පිළිබඳ යොදනකොට ආය කවදාකවත් නෑ බෑ කියන්න පුළුවන් තාලයකට තේරෙනවා. ඉතින් මේක මේ සාමාන්‍යයෙන් ඔය සුත මේ වශයෙන් තර්ක තර්ක වශයෙන් පෙන්වන්න පුළුවන් දෙයක්. මෙන්න මේ දේ දැක්කා නම් අපිට ඉන් එහාට යන්න පුළුවන් මේකේ තියෙන ඊ타ත්ම ඒ මායාකාරී ස්වરૂපය මේකේ තියෙන ඒ මත් කරවන ස්වરૂපය පිළිබඳව පුංචි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ මොකද හැම වෙලාවෙම හැම ඉඳුරංගෙම ඒ තියෙන ප්‍රසාද රූපයට එල්ල වෙච්චි අරමුණු හයක් තියෙනවනම් ඇහත් සෞඛ්‍ය සම්පන්නයි හොඳ පේන ඇහක් තියෙන කෙනෙක් කනත් බීරි වෙලා නැහැ හොඳට වැඩ කරනවා නාසයටත් තේරෙනවා ගඳත් රසත් රසත් තේරෙනවා ස්පහසත් තේරෙනවා හිතත් තියෙනවා ඒකට අරමුණු වෙච්ච රූප තියෙනවා සද්ද තියෙනවා ගන්ධ තියෙනවා රස තියෙනවා පහස තියෙනවා ධර්මතා තියෙනවා. මෙන්න මේ තියේදී කොයි එක කොතන ගැටෙයිද කියන එක තීන්දුව වෙන්නේ කොහොමද කියලා බැලුවොත්. එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් එන අරමුණේ තීව්‍රතාවය අනුව තීන්දුව වෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට විනිශ්චය කරන්න පුළුවන් අපේ විල් එකෙන් අපේ ස්වච්ඡන්දයෙන් නෑ මම මොනවද කිව්වත් මම බලනවායි කියලා වෙනස් කරන්න පුළුවන්. නමුත් එවැනි මෙහෙයීමක් දවස පුරා අපි ළඟ නැහැ. එහෙමනම් කොහොමද විනිශ්චය වෙන්නේ මේලා රූප බලනවද සද්ද අහනවද ගඳ බලනවද රස බලනවද කියලා විනිශ්චය වීම ඉතින් සරුවච්චන් ආංශේ සඳහන් කරනවා පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසන්ති පස්සා මෙන්න මේක තීන්දුව වෙන්නේ ඒ පුද්ගලයාගේ උපදි මත එයාගේ තියෙන අයිතිවාසිකම් මත තමන් ගන්න රුචිකත්වයේ මත ඒක ඒ පුද්ගලයා දන්න දෙයක් නෙමෙයි මෙන්න මේකට නිදර්ශනයක් මට මතකයි ඥානන්ද සාංශ මතු කරලා පෙන්නනවා. ඒකෙදී මේ සරුවච්චන් වහන්සේට ඒ මාගන්ධිය විෂවකින් විශාල නිග්‍රහයෙන් පටන් අර ගන්න සරුවච්චන් වහන්සේ සරුවච්චන් ශ්‍රාවකයන්. ඒ නිසා ආනන්ද සාංශ ගිහිලා ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ මතක් කරන සාංශ මේකේ මේකේ ඉන්න බෑ මේ පලාතම ගඳ ගහලා තියෙන එක එළියට බහින්න දෙන්නේ. ඔය පහුගිය දවස්වල මේ අනේ ඒ බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තිබ්බට පස්සේ එතකොට සංඝයා වහන්සේලා එතකොට මම නම් පැවිදිලා හිටියේ නෑ හොඳ වෙලාවට. මේ සෝමාරාම සෝමාරාම කියන පාරේ බහින්නම දෙන්නේ නෑ. යනකොටම සෝමාරාම කියනවා. ඒ කියන්නේ සංඝයාට පාරට බහින්න බැරි කාලයක් ආවා. ඊට පස්සේ ඔය මේ ඡන්දේ තියලා මේ ළඟදී ගියාට පස්සේ හග්ගෙඩිය කියන පටන් ගත්තා. සංඝයා වහන්සේ නම දකින්නකොට හග්ගෙඩිය කියලා කියනවා. ඉතින් ඒසකොට එළියට බහ ගන්න බැරි තත්ත්වයක්. ඉතින් මේක බොහොම උග්‍රව ගිහිල්ලා තියෙනවා රාජමහේසිකාවක් විසින් මේ කොල්ලන්ට සල්ලි දීලා බන්නන වෙලාව. ආනන්ද සාන්ති කියලා දෙනවා අපි ස්වාමීන් වහන්සේ අපි මෙහි යන් කියලා. සරුවචනංශ කියලා මොනවක්වත් කිව්වේ නැතුව සරුවචනංශෝ ගාතාව තමයි කියලා තියෙන්නේ. පුසන්ති පස්සා උපදීන් පටිච්ච. ඒ ඒ කෙනාට ඒක රිදෙනවද, द्वेष කිරීමක්ද, නැත්නම් ගණන්නකද ඉන්නවද කියන එක ඒ ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ අනුව තීන්ද වෙන්නේ ආනන්ද. යම් කිසි කෙනෙකුට උපදීන් නැත්නම් ඒ බැනුම් ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ ඒ තුල එයා තුල කර්ම ශක්තියක් තියෙන්න ඕනේ කෙලස් තෙතමනයක් තියෙන්න ඕනේ. ඒ තෙතමනේ තමයි ඔය බැනුම ඇවිල්ලා වදින්නේ. තෙතමනේ හිඳිච්ච කෙනාට ওই බැන්නට කනකට වැටෙන්නේ නැහැ. මේක උදාන ගාතාවක් විදිහට කල්පනා කරුවා මිසක් සරුවෙන්දි කෝතන ගඳක ගඳ පටන් ගන්න ගඳ යනකම් යන්න බවද. වෙනසට ගියා කියලා ඔක නතර වෙන්න. ඔගේ හිතපන්. ඒක තරුවත්ඥාන්සේගේ තියෙන ප්‍රධාන ලෝකෙට ඉදිරිපත් කරපු දර්ශනයක් මේ දේවල් කොච්චර තිබ්බත් ඒකේ තේරුම Taman වග කියන්න ඒකත් හැබැයි අපේ මන අපිට නෙමෙයි සිද්ධ වෙන්නේ. අපේ තියෙන ඇතුළත තියෙන කෙලෙස් වාසනාව හැටියට. උපදී සම්පත්‍ය වල හැටියට. ඉතින් ඒක නිසා අපිට ඕනෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් වෙන දෙයක කර්ම ශක්තිය නම් අපිට වග කියන්න වෙනවා. ඉතින් මම ඒක සාමාන්‍යයෙන් මගේ නිදර්ශන වශයෙන් කියන්නේ මේ බුෆේ ඩයට් එකක් තියෙනවා නම් ඕන කෙනෙක් ගියාට පස්සේ Taman තෝරන්නේ මොනවද කන්නේ කියලා ඒ Tamanගේ රුචි අරුචි අනුව. ඒ රුචි අරුචි යාගේ දොස්තර කියන රුචි අරුචිම නෙවෙයි. දොස්තර මත එපයි කියන දේ වුණත් ප්‍රසිද්ධ මේසයක හම්බ වෙනකොට හොරෙන් කන්න ඉඩ තියෙනවා. කෑවොත් කාපු දේ බඩට යන්නේ. බඩට ගියේ දේ දිරවන්නේ. දිරවපු දේ තමයි ලේ වලට යන්නේ. ඒක තමයි Tamanට හොඳ හෝ නරක ගෙනත් දෙන්නේ. ඒක නිසා එතනේ තේරීමේ ශක්තිය තේරීම සම්පූර්ණ අහඹයක් වගේ තමයි පෘථග්ජනයක සිද්ධ වෙන්නේ. ඒ නිසා ස්පර්ශ චෛතසිකයේ මේ වෙලාවේදී ගන්න මේ මේ නායකකම දැනගෙන හිටියොත් අපි මේ අරමුණු විශේෂයි ඇහැකන නාසයේ දිව කියන මේ ඉඳුරන් විශේෂයි කොච්චර අවිචාරවත්ද අපි කොච්චර ඒවට යටත් වෙන සුළුද අපි කොච්චර දාස භාවයෙන්ද කටයුතු කරන්නේ අපි කොච්චර දීන භාවයෙන්ද කටයුතු කරන්නේ අපි බල මෙහෙවරක්ද කරන්න කියලා දැනගත්තොත් මේ ලෝකයේ කොන තරම් මේ අසරණද කියලා හිතෙනවා. කොහොමද ලෝකේ කොච්චර අනාථද කියලා හිතෙනවා. කිසිම කෙනෙකුට මොනම විදියකින් දැනගෙන හිටියත් ක්‍රියාත්මක කරන්න වෙලාවක් එන්නේ නැහැ. තෝරන හැටි අලුත් වෙනස්. අපි මේකට තවත් ගැමේ උපමාවක් ගත්තොත් අපි දන්නවා පොඩි ළමයින්ට ඉඳුම් කට ගන්නකොට ගැම ගෙවල් වල තාම කරනවා ඒක. ඒ පොඩි දරුවට යා ඒක නැකතක් බල්ලා හරියට වෙලාවට වටේට එක එක රුචි කරන දේවල් ගොඩාක් ගෙනත් තියලා කෑම ඇඳුම් හිපෙටුම් අනම්මනම් ගෙනත් පොඩි එකා මැද තිබ්බම උ තෝරන දේ මොකද්ද කියන්න බෑ. අම්ල තාත්තලා ඒක හරි හරි අමුතර නවමු අදහසක් තමයි ඒ තෝරන දේ. ඔන්න ඔය දෙල්ලම තමයි මුළු ජීවිතේ පුරාම තියෙන්නේ. අපිට කිසිම එකේ පාලන ශක්තියක් නැහැ. ඒ වෙලාවේ මොකක් ස්පර්ශ කරයිද කියන එක සරුවචනස් කියන්නේ මේ උපදී මත පවතිනවායි කියලා. උපදී කියලා කියන්නේ යාගේ යා නිර්මාණය වෙලා තියෙන ස්වරූපය හැටියට වෙනස් වෙනවා. එහෙම නැතුව අපට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ත්‍රිපුණ පරිදි පොහසත් කියන්න බෑ. ඒ පොහසතයි උක විඳිනවද නැද්ද කියන එක එයාගේ ඒ වෙලාවේ තියෙන මානසික සැකස්ම අනුව තමයි තීන්දුව වෙන්නේ. සමහර විටක හුඟා පොහසත් කෙනෙක් අන්තිම දුප්පත් මිනිහෙක් තරම්වත් ලදදී බුද්ධ විඳින්න නැති වෙන්න ඉඩ තියෙනවා. දුප්පත් මනසට හම්බෙච්ච දේ විඳලා ඒ මනසයා කාලා පුදිය ගන්න හොඳට. පොතත් මනසට කොච්චර සැප තිබ්බත් ඒ ස්පර්ශය කියන එක අපි හිතන මට්ටමේ නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට කරදරයකට තමයි හිටින්නේ. මේ නිසා කීප අවස්ථාවක් තියෙනවා සූත්‍රවල ඒ දණිය ගෝපාලගේ කතාවේ ඒ සංයුත්නිකායේ සරුවචනාංශ ළඟට ඇවිල්ලා දේවතාවරු එහෙම නැත්නම් ඒ සැප සම්පත් තියාගෙන තියෙනවයි කියලා හිතන ඇත්තෝ උදම් මනනවා මේ හරුව හරකුන් නැත්තේ ඒ දවස්වල විතාලම මනුෂ්‍යකුර තියෙන සැප සම්පත් තමයි ගව සම්පත හරකුන් නැති ඇත්තෝ හරකුන් නිසා නන්දනය කරත් ප්‍රීතියටපත් වේ දරුවන් නැති ඇත්තෝ දරුවන් නිසා නන්දනය කරත් ප්‍රීතියටපත් වෙත් වස්තුභෝග ඇති ඇත්තෝ වස්තුභෝග නිසා නන්දනය කරත් ප්‍රීතියටපත් වෙත් වස්තු නැති ඇත්තෝ කොහොම ප්‍රීති වෙන්නද කියලා සරුවචනසේගේ සම්පූර්ණ අනිත් පැත්ත කියනවා හරක් ඉන්න මිනිහා හරක් නිසා වද විඳිනවා. දරුවෝ ඉන්න කා දරුවෝ නිසා වද විඳිනවා. වස්තුව තියෙන කයකට කඹරනවා. වස්තු නැති කාට මොන කරදරයක්ද කියලා. මේ දේවල් වල නෑ සැප සම්පත් පිළිබඳ විනිශ්චයක්. ඒක පිළිබඳ තමයි දක්වන ආකල්පේ තියෙන්නේ. ඉතින් මේක තමයි අපි ඔය සාමාන්‍යයෙන් ගෘහ ජීවිතය ගත කරනකොට භාවනාවට පෙළඹිච්චාම. මෙන්න මේ ආකල්ප මේවල පැහැදිලි වෙනසකට, ඒ කියන්නේ මේ මේ චක්කුඩු පැනිල්ලක් වගේ මේ ඉරෙන් එහා පැත්තට පනින්න හදනවා මේක ලේසි නෑ. අපේ ලෝකයේ සම්පත්‍යයි කියන සෑම දෙයකම තියෙන ඒ වද දෙන ගතිය. ඒක නඩත්තු කරන්න තියෙන වෙහෙස කර ගතිය. ඒක නඩත්තු කිරීමෙන් අන්තිමට මොකද්ද කරන්නේ? අපි මේ නිකන් නඩත්තු කරගෙන ඉන්නවා මිසක අපිට කිසිම ආපිට සැපක් නැති බව තේරෙන පටන් අරගත්තට පස්සේ එකක් ඒ වස්තු વિશે අපේ තියෙන ආකල්පේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වගේ මේ වස්තු වස්තු කියලා හිතානින පිරිස් එක්ක සමාජික වශයෙන් විශාල මේ ආකල්පමය ගැටීමක් ඇති වෙනවා. ඒක ඇතුළට බලපානවා මේක. ඒක නිසා බොහොම හිමීට ඕනේ කටයුතු කරගෙන යන්න. අන්න එහෙම වෙලාවක මේ ස්පර්ශයයි මේකේ වැදගත් චෛතසිකේ වෙන්නේ. කොයි දේ කොයි වෙලාවෙ ස්පර්ශ කරයිද කියලා මොන්නම කෙනෙකුටවත් විනිශ්චය කරන්න බෑ. අන්න ඒ නිසා ඒ අර එකම චෛතසිකට හිත යොදලා ආස්වාස ප්‍රසවාසයට හිත යොදලා ඒක දිගේම මේ ස්පර්ශයේ වැඩ කරන හැටි බලාන ගියොත් අපිට මේ යාන්ත්‍රණේ වැඩ කරන්න හැටි. එහෙම නැත්නම් මෙතන මේ මොකද සමීකරණයට මේක වැඩ කරන්න කියලා සමහර විටක අපිට ඇතුළත අල්ල ගන්න පුළුවන් වෙනවා. අල්ලගත්තොත් ඒක කයේ මෙහෙමනම් දිවේ මෙහෙමයි, නාසයේ මෙහෙමයි, කනේ මෙහෙමයි, ඇහි මෙහෙමයි, හිතේ මෙහෙමයි කියලා අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන මේ ණය ක්‍රමයට ටික ටික ටික ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේක දන්නේ නැතුව අපි කොච්චර වස්තු හම්බ කරත් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් වෙයිද නැද්ද කියන එක සම්පූර්ණ අහඹයක්. ඒ නිසා අපි ඇත්තටම දැන් ජනසන්නිවේදනය තැහෙන සේවයක් හරි කරදරයක් හරි මොකක් හරි කරන නිසා වෙන දේවල් හැමතැනම පැතිරෙනවා. දන්නවා. ඒක නිසා හොඳට හොයලා බැලුවොත් ඒ බුද්ධ ආගමේ සමහර පොත්වල ඒක කියලා තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් මධ්‍යම පන්තිමේ ඉන්න මිනිස්සු විතරයි කියලා. හුඟක් සල්ලි තියෙන මිනිස්සු පුදුමාකාර බයක ජීවත් වෙන්නේ එක්ක ආදායම් බද්දට අහුවේ නැත්නම් ගේ හොරු කඩයි එහෙම නැත්නම් රජුරු ඇවිල්ලා මේක රාජසන්තක කරයි නිසා වස්තුව වැඩි වෙන්න වැඩි වෙන්න ඒත්තන්ට මේ සාමාන්‍ය පොළවේ ඇවිදින්න බෑ සාමාන්‍ය තැන ගිලක් තේ එකක් වොන්න බෑ බත් ටිකක් කන්න බෑ බයයි සැකයි මොනවා කරයිද විශ්වාස නැහැ කියලා. ඒ නිසා මුළු ලෝකෙ දිහාම බලන්නේ නිකන් තමන්ගේ වස්තුව තමන්ම හොරකම් කරගත්ත කෙනෙක් වගේ හැම කෙනෙක්ම සරකයි. අඩු ගානේ තමන්ගේ දූ දරුවොත් විශ්වාස නැහැ. මොකද ඒ දරුවෝ වුණත් මේ වස්තුව වෙනුවෙන් දෙමාපියෝ මරනවා. එනිසා ඒත් ඉන්නවා මේ සල්ලි වලටම මේ යට වෙච්ච කිසිම වෙලාවක සතුටෙන් නිදා ගන්න බැරි සතුටෙන් කන්න බැරි බොන්න බැරි තැනක. ඊටමත් දුප්පත් මිනිස්සයාට කවදාහකවත් මේන් ස්පාසුවක් ඇතුව විවේක වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මධ්‍යම පන්ති ඉන්න නැත්තම් නම් වරින් වර දුකත් එනවා, වරින් වර ඇති වෙන සල්ලිත් හම්බ වෙනවා, වරින් වර ණයටත් ගන්නවා. කොහොම කොහම හරි කරලා මේ දෙක මැද ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ වස්තු වලම නෙවෙයි තියෙන්නේ මේ සැපය කියන එක අපි ඒකට දක්වන ආකල්පය මත. ඉතින් ඒක නිසා හිත හදාගන්නේ නැතුව නැත්නම් මේ මේ ස්පර්ශ කියන චෛසිකයේ ඒක වැඩ කරන න්‍යාය පත්‍රය දන්නේ නැතුව නැත්නම් ඒකේ තියෙන සමීකරණය දන්නේ නැතුව අපි කොච්චර සල්ලි හම්බ කරාද කොච්චර ඉගෙන ගත්තත් අපිට කැපෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය විශේෂයෙන්ම මම හිතන්නේ ඒක ඒ පොතේ විතරක්ම නෙමෙයි කොහෙත් ඇති මම දැක්කේ ඉස්ලාම ඔය විනය අටුවාවේ සරුවචනාංශයේ සඳහන් කරන මේ ශාසනය පිරිහෙන්න බුද්ධ ශාසනය පිරිහෙන්න කාලයක් එනකොට ආසවට්ටානීය ධර්ම කියලා එකතන කරකැවෙන ධර්ම හතරක් පහළ වෙනවා ඊට පස්සේ ඒක වළක්වන්න බෑ කිය. මේකට හේතුව මොකද සරුවචනන්සේගේ මුල් කාලේ අවුරුදු 20ක් විතර මුල් බුද්ධ ශාසනය කියලා එකට කියන්නේ. එතකොට සරුවචනන්සේ කිසිම සේනාසන පිළිගැනීමක් කරේ නැහැ. එතනින් ගියාම ආරණ්‍ය සේනාසන කුටි හැදිලි එතනින් ගියාම මොනවත් නැහැ හැමතැනම නිකන් පාත්‍රය ගත්ත සිවුර ගත්ත ගියා. ඒ තැන්වල කවුරු හරි කිව්වනම් හිටියා යතහැරලා ගියා. මොකද 25 20 අවුරුද්දක් ගියාට පස්සේ තමයි මේ ස්ථාන හදාගෙන කුටි හදාගෙන සේනාසන සීමා බැඳගෙන ගෙවල් ඉතින් ඒ කටයුතු කරන්න ගියාට පස්සේ තමයි ඔය අධ්‍යාපන ක්‍රම පටන් ගත්තේ පොත් ලියන්න ගුරු પરම්පරාවල් ඔක්කොම පටන් ගත්තේ මුල් බුද්ධ ශාසනයේ මොන ප්‍රශ්නයක්වත් නැහැ කිසිම දවසක විනය නීති පනවන්න වෙලා නැහැ මොකද ඔක්කොමලා හිටියේ බොහෝම පාරමිතා පිරිච්ච ඇත්තෝ දැක්කා බුදුරජාණන් වහන්සේ දැකලා කර්ණේ කිව්වා අනිච්ච දුක්ඛ අනාත්තං ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ ඒ කිසිම මේ සාසනය පවත්තන්න ඕනේ මේ සිංහල බුද්ධ ආගමක් තියෙනවා අනම්මන මොකක්වත් නැහැ. 25 ගියාට පස්සේ එන්න පටන් ගත්තා. පැවිදි වෙනවා වැඩි, සෙනඟ වැඩි, ලෝගෝලිය වැඩි, ඉගෙනිලි, සේනාසන, නඩු ඔද්දිකර දිගට එන්න පටන් ගත්තා. අන්න එතෙන්දී සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයකදී සරුවචනංශ කියනවා සාරිපුත්‍ර සාංශ කියනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න එන නිසා අපි මේකට වැටකටළු බැඳීමක් විදිහට මේකට සුදුසු න්‍යාය පත්‍රයක් හදලා විනය නීතියක් දාලා හදමු කියලා. සරුවචන්ද කියන නෑ කලබල වෙන්න එපා. ඒක මගේ විශයක් මම වෙලාවට කරන්නම්. ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලා උත්තර ඕනේ නෑ. ප්‍රශ්නේ හඳුනාලා පස්සේ මම කරන්නම් කියලා. එකින් එක එකින් ප්‍රශ්න එනකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට සරුවචන්දසේ පෙන්ලා දෙනවා. මේ ශාසනය පිළිම සඳහා ආසවට්ටාණිය කියලා ධර්ම හතරක් තියෙනවා. ඒ හතර ආවට පස්සේ ඒක වළක්වන්න බෑ. ඒ ආසවට්ටාණේ ධර්ම කියලා කියන්නේ මේ ලෝකේ ඉතාමත්ම අපි කැමති වෙන ධර්ම හතරක්. මොකද ඒක තමයි ශාසනය පිළිමට හේතු වෙන්නේ. සරුවචනාංශ කියනවා යම් කිසි කෙනෙක් මේ ශාසනයේ ඉන්න කෙනෙක් ගා බහුසුත වුණොත් ඒක යාට නරකට හිටියා. යම් කිසි කෙනෙක් චිර රාත්‍රඥ වුණොත් වස්සලින් හුඟාකල් වැඩි වෙන්න වැඩි වෙන්න ඒක යාට නරකට හිටිනවා. ලාභ සත්කාර වැඩි වුණොත් නරකට හිදිනවා. ගෝල බාලය වැඩි වුණොත් නරකට හිදිනවා. ඒ පුද්ගලයාට විවේකේ නැතුව යනවා. ඒ පුද්ගලයා තුළ සීල සමාධි ප්‍රඥා පිරිනව. ඊට පස්සේ ඒ පුද්ගලයා කියන කරන කතා සේරම ඒ ලාභය සත්කාර වැඩි කරන්නයි, බහුසුතකම වැඩි කරන්නයි, ගෝල බාලය වැඩි කරන්නයි, Tamange මහාන් තත්ත්වකම වැඩි කරන්නයි ගිය දවසේ ශාසනය ඉවර වෙනවා කියන්නේ. මාරයටවත් කරන්න බැරි වෙනසක් මේක ඇති නමුත් මේ හතර බැලුවොත් අපි ඕනම කෙනෙක් අනාගත සීනවවන වටිනා ලක්ෂණ හතරක් මේකේ තියෙනවා. හොඳට ඉගෙන ගන්නකොට කවුද හිතන්නේ නරකක් වෙයි කියලා. හොඳට Tamanට ගෝල බාලේ වැඩි වෙනකොට කවුද හිතන්නේ මේක නරකක් වෙයි කියලා. හොඳට ලාභ සත්කාර වැඩි වෙනකොට කවුද හිතන්නේ නරකක් වෙයි කියලා. තමන් කවුරකටත් ප්‍රශ්නයක් කරන්න තෝරන දෙයක් යන තරම් විධායක බලතල සහිත වැඩිහිටියෙක් වෙන එක නරකක් කියලා හිතන්නේ කොහොමද? මොන්ට ඒක ස්පර්ශ කරන තරම් ඒ පුද්ගලයා සීල සමාධි ප්‍රඥා පුරවලා නැත්තම් තරුවචන සඳහන් කරලා තියෙනවා උණ ගහක මල් පිපෙනවායි කියලා කියන හොඳ බය කෙලවර තමයි. යගේ අසත්පුරුෂයෙකුට මේ ධර්ම හතර ලඟ වෙච්ච ගමන් ඒක නිසාම ඔහු එකතන කරකවනවා සාසනෙ පිළිලයක් වෙනවා ඔහුටත් අහිණිය පිණිස හිතෙනවා. නිසා මේ ධර්ම හතරේ හොඳක් නරකක් නැහැ. ඒක ස්පර්ශ කරන පුද්ගලයාගේ හැටියට තමයි මෙවුවා සාසනෙට හොඳක් හිටියද නරකක් හිටියද කියලා කියන්නේ. නිසා මේ ස්පර්ශ කියන චෛතසිකයේ දන්නේ නැතුව එහෙම නැත්නම් මේ භාවනා කරලා ඉව දන්නේ නැතුව මේ හතර එන්න එන්න එන්න උණ ගහේ මල් පිපුණා වගේ. කේල් ගහක කැණක් ආවා වගේ. විනාශයක්යක් යනවා. ඒක නිසා අපි මේ බහුසුද්ධ භාවය දිනු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලාභ සත්කාර වැඩි කරන්න ඕනේ. ඒ වගේම අපි උපසම්පදාවෙන් එහෙම නැත්නම් තමන් කරන බණ භාවනාවලින් බොහොම කාලයක් බණ භාවනා කෙරුවා කියන ඉතිහාසයක් අපිට තියෙන්න ඕනේ. හොඳ ගෝල බාල පිරිසක් ඉන්න ඕනේ. නමුත් ඒවා යන්න තරම් මේවා තමන්ට කොයි අතට හිටීද කියන එක තමන්ට මේක දරා ගන්න පුළුවන් වෙයිද කියන එකට ඒ ස්පර්ශ චෛතසිකේ වැඩ කරන්න හැටි දැනගත්තේ නැත්නම් මේක අපිට කැපෙනවා. ඉතින් ඒක නිසා ස්පර්ශ චෛතසිකය කියන එක බොහොම ගැඹුරුයි කියලා මූල ධර්ම වල පෙන්ලා තියෙන එක ඇත්තක් තියෙනවා. ඒ මොකද මෙවුවා ඕනම දෙයක් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්නත් පුළුවන් ඒකේ අල්ලන කෙනාගේ හැටියෙන් තමයි තීන්දුව වෙන්නේ. මේකදී ඔය බහුසුත භාවය ගැන කතා කරනකොට ඔය විසුද්ධි මාර්ගය බව පෙන්ලා දීලා තිනවා පරිබෝධ ධර්ම විදියට. ග්‍රන්ථ පරිබෝධය කියලා. ඒ ග්‍රන්ථපලි බෝධය නොවෙන්න වැඩ කරන්න පුළුවන් මේ ස්පර්ශයිසික ගැන දන්න, තණ්හාමාන දිට්ඨි වල තියෙන භයානකම ගැන දන්න, මේව අපිට කැපෙන්න පුළුවන් බව දන්න කෙනාට ඒකේ මේ විදුලියත් එක්ක වැඩ කරන්නේ කොච්චරද කරන්ට් එක වදා ගන්න නැතුව ඒ විදුලිය ගැන දන්නේ නැත්තො. දන්නේ නැති කෙනා අත ගන්න ගියොත් මහා භයානකයි. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේත් කියනවා මේ ඉගෙන ගැනීම නරකයි කියන එක නෙවෙයි මේක කියන්නේ. නමුත් ඉගෙන ගන්න කෙනාගේ సంతානේ එයා ඒක හසුරවන ආකාරය අසපුරුෂතාට හැසිරුවොත් ඔහුටත් නරකට හිටිනවා සාසනටත් නරක හිටිනවා. ඒ අනුරාධපුර කාලේ මේ ඒ ග්‍රන්ථ පලිබෝධ ගැන කතා කරනකොට සඳහන් වෙන සිද්ධියක් කියලා තියෙනවා ඒ චුල චුලාබේ හාමුදුරු අනුරාධපුර ඉඳලා තියෙන බොහොම දක්ෂ ගෝලෙක්. එයා හොඳට බණ භාවනාත් කරලා තිනවා පොතපත ගැනත් සෑහෙන ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දවසක ඒ කාලේ පැවතිච්ච චාරිත්‍ර අනුකූලව ත්‍රිපිටකයේ මට කටපාඩම් කියන ඇඟවිල්ලක් සංඝයාට කරලා තියෙනවා gediya ගහලා. ඒ විශේෂ gediyak තිබුණාලු කවුරු හරි ත්‍රිපිටකය පිළිබඳ පරිචයකටපත් වුණාට පස්සේ ඒ ගැහුවට පස්සේ ඕනම කෙනෙකුට ඇවිල්ලා යාව පරීක්ෂා කරලා එයාගේ ත්‍රිපිටකයේ දැනුම තියෙනවද නැද්ද කියලා පරීක්ෂණ මණ්ඩලයකට ලක් කරලා සමත් වුණොත් ත්‍රිපිටක 10 කියන නම දෙනවා. දැන් ටික සාමාන්‍ය බුරුමේ කරනවා දැන් බුරුමේ ඉන්නවා තුන් නමක් මම හිතන විදිහට මම ඉන්න කාලේ දෙනමක් අපත් වුණා. ඒකට පස් නමක් හිටියා. දැන්ට අපි ඉන්න කාලෙත් එක නමක් මේ සමත් වුණා. ඒ ත්‍රිපිටකය. ඒකට පුදුමාකාර සැලකිල්ලක් සලකනවා ඒ රටේ. ලංකාවේ කවුරක්වත් නැහැ. අන්නේ ත්‍රිපිටක ධාරී தත්වෙට මේ ස්වාමීන් වහන්සේ ගෙඩිය ගැහුවට පස්සේ ගෙඩිය ගහලා තමන්ගේ ආවාසයට යනකොට නායක ආමතුරවලු තුලබේ කවුද මේ අද මේ විශේෂ ගෙඩිය ගැහුවේ කියලා. ඒකල මමයි ගැහුවේ. මොකද ඊළඟ කවලු මම මේ ත්‍රිපිටකය පිළිබඳ හැදෑරුවා මම දැන් කැමති පරීක්ෂණයට ඒ නිසා ඕන කෙනෙකුට මේ පරීක්ෂණ මණ්ඩලයට සූදානම් වෙන්නයි මේ ගැහුවේ මම ඕන වෙලාවක ලෑස්තියි කියලා. ඉතින් ඒ නායක හඳුරෝ ඒ වෙලාවේදී වචනයක් කියලා මොකද්ද සූලාපේ මේ වචනේ තේරුම කියලා ඇහුවා. ඒ කියන්නේ එතනම නිකම් විනය පරි මේ ත්‍රිපිටක පරීක්ෂණ කරේ සූලාපේ හඳුරෝ උත්තරය දුන්නාට පස්සේ ආරාම තමයි හ්ම් කිව්වා. මේ චූලාභය හාමුදුරනේ ඒකට සැකයක් පහුණාලු ඒක දන්නේ නැහැ උත්තර කියලා ඒක නැත්තම් ඊට පස්සේ කළු එහෙනම් මේකද කියලා තව උත්තරයක් කළා. ඒතකොට අර ලොකු හාමුදුරු හ්ම් කිව්වා. තව උත්තරයක් දුන්නාලු. ආයසර හ්ම් දැන් ඉතින් සම්පූර්ණ දන්නේ නැහැ පරීක්ෂණය සමත්ද පෙල්ද මොකක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ අර හාමුදුරු කළු චූලාභය ඔබට තේරෙනවනේ දැන් හිත දෙගිඩිය. ඔබ ඉස්ලාම දීපු උත්තරේ හරි. මම හ්ම් කියන ඔබට සැක පහල වුණානේ. ඒකනේ ඔබ දෙවෙනි උත්තරයක් දුන්නේ. ඒ නිසා උඹේ පරීක්ෂණය හදාගත කරන්නේ. උඹ ත්‍රිපිටකේ දන්නේ නැහැ. උඹට ඒක නිසකව මේක දැනගන්න නම් රුණුරට යන්න උදාකරේ කියලා හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුර කියලා දෙන නිසක උත්තරේ. ඒ වගේ දෙතෑවර වෙන්න උත්තර දෙන්න එපයි කියලා අර හාමුදුර පිටත් කරලා තියෙනවා. ඒ ගියාට පස්සේ හාමුදුරෝ ටිකවලු 500ක් එක පිරිසක් එක ගිහිලා තියෙනවා. කීලවල හාමුදුරන් කවල අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ගුරු හාමුදුරෝ කිව්වා ඔබ වහන්සේ ගාව මට ත්‍රිපිටකය හදාරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් බාර ගන්නවා මම හිතාහිට දන්නවයි කියලා සාංශ මය ළඟ අඩුපාඩුකම් තියෙනවා මගේ ගුරු හාමුදුරුවෝ මට ඒක ඔප්පු කරලා පෙන්වයි කියලා ඉතින් ඒ හාමුදුරුවෝ කිව්වලු මට මුළු ත්‍රිපිටකේ නම් ওই අටුවාව සහිතව කියලා දෙන්න දන්නේ උඹ කාලෙකින් මට ගෝලෙක් හම්බුනේ නෑ ඒ වුණාට උඹ දන්නවනම් පෙළ ඒ කියන්නේ බුද්ධ වචනේ දවල් වරුවේ බණ කියන්නේ මම රැයට අටුවාව කියලා දෙන්නම් ඒ වෙනකොට පිටිසට එන්න කියන්නේ ඒගොල්ලෝ ගමේ ඉතින් මේගොල්ලෝ මඩුවක් හදලා ශාලාවක් හදලා චූලාවේ හැමතෝ දවස් 30 දැන් අපි මේ කියන සම්මාදිට්ඨි සූත්‍රය කියවනවා. කියවලා අර්ථ දෙනවා. රැහැට ඒ හැමතුරු ඇවිල්ලා ඉවරලා ඒකට කමෙන්ටරි එක දෙනවා. අර්ථකථනය දෙනවා. ඉතින් ඔහොම කරගෙන කරගෙන මාස 3ක් සම්පූර්ණ ත්‍රිපිටකය හමාර කර දවසේ චූලාවේ හැමතුරු ධර්මාසනාරූඪව බණ කියනකොට අර උගන්නපු ගුරු හැමතුරු ඉස්සරහට ඇවිල්ලා මේ මයන්දලම නෙවෙයි ඇදලි බැඳගෙන කිව්වලු සෙනග ඉස්සරහම අනේ චූලාභේ මට කමටහනක් දෙන්නයි කියන. ඒතර චූලාභේ ආමතුරු කලබලම් වෙලා තියෙනවා මේ Tamanට උගන්වන ගුරු ආමතුරු මේ Taman ළඟට ඇවිල්ලා ඉවරලා මේ ශිෂ්‍යෙක් වශයෙන් කමටහනක් ඉල්ලන්නේ මොකද කියලා ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මාම තමයි මගේ ත්‍රිපිටක ආචාර්යින් වහන්සේ ඉතින් ඔබ වහන්සේ මං ඉස්සරහට ඇවිල්ලා මෙහෙම මේ ඇදිලි බැඳගෙන මගෙන් කමටහනක් ඉල්ලපුවාම මේ මිනිසුන්ටත් කලවම් වෙනවා ඇයි මෙහෙම කරන්නේ කියලා ඊට පස්සේ කිව්වලු චූලාබේ මට තේරෙනවා ගමන ගිය මිනිහාගේ පාර වෙනයි කියලා. ඒ කියන්නේ යහමතුරන්ට තේරලා තියෙනවා උදේවරු කියන බණින් චූලාභය හාමුදුරුව මේ වෙනකොටත් අවබෝධ කරලා ඉන්නේ කියලා. ඒ කියලා දෙන හාමුදුරුව දන්නා මම අවබෝධ කරලා නැහැයි කියලා. ඒක නිසා තමයි කියලා තියෙන්නේ අඤ්ඤෝ යාවුසෝ අඤ්ඤෝ ආවුසෝ ගත කස්සමග්ගෝ. හැබැයි මේ පොත දැනගත්තට ගිය කෙනාගේ පාර වෙනයි කියවල. මට කරුණා කළා කමටහනක් දෙන්නයි කියලා. ඊට පස්සේ චූලාවේ හැමදෙර මේ හැමදෙරන්න කියලා දීලා තියෙනවා මේ ආනාපාන හරි මොකක් හරි භාවනා ක්‍රමයක් කියලා දීලා ඉවරලා ඊට පස්සේ කියලා දෙනවා මේ ඔය චූලාවේ හැමදෙර එහෙම අර ලොකු හැමදෙරෝ මේ සැකයක් පහල කළ එව්වට ඇත්තටම ත්‍රිපිටකධාරී කියලා ලොකු හැමදෙරන්න තල්පතක් ලියලා ඇරියට පස්සේ චූලාවේ හැමදෙරෝ කියලා බොහොම කාලයක් ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේ නමක් විතර ගෝල බාලෙන්ට උගන්වගෙන ඉඳලා තියෙනවා. එතකොට පණිඩියක් ආවලු අර මේ මම හිතන්නේ බුද්ධ රක්කිත කියන හාමුදුරුවෝ රුණු රටේ අපවත් උනායි කියලා. ඒ වෙලාවෙම මේ චූලාවේ හාමුදුරු නැගිටලා පත්කඩේ ගත්ත ගමන් කළුවා ආහම යන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම අපවත් වෙනකොට rahatලා දෙන්න ඕනේ කියලා. එයි කියලා ඊට පස්සේ කිව්වලු මේ ශාන්ති ඔච්චර දැනුම තිබුණාට ඔච්චර පොත් ඉගෙනගෙන හිටියට අවබෝධය ලැබුව කෙනෙක් දැක්කට පස්සේ ඇදලි බැඳගෙන කමටහනක් ඉල්ලන තරම් අවංක වුණා නම් මේ මහමුදු කෙනෙක් නම් කවදාකවත් අවබෝධ නොකර මැරෙන්න බෑ කියලා ගිහිල්ලා ඒ ස්වාමීන්ට රහතන් වහන්සේ නමකට විතර ගෞරව කරලා ආදාන කටයුතු කරයි කියලා කියනවා. ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා ඒ තරම් නිහතමානී වෙන කෙනෙකුට නම් කොච්චර පොතේ දැනුම තිබුණත් කවදාකවත් එක මාන්නයට යන්නේ එයා දන්නවා ඒකේ ස්පර්ශයේ වශයෙන් දන්නවා මේ තියෙන දේ නරකතකට අහුණා නම් Tamanටම තණ්හා මාන දිට්ඨිය ඇති කරනවා. මේ ආමතුරන්ට වෙන්නේ නැති බව චූලාම ආමතුරන්ට පැහැදිලියි. අන්න ඒ වගේ වෙලාවල් වල පමණක් බහුසුත භාවයේ කාටවත් හානි නොකර ධර්මලාභයට හිටිනවා. මොකද මේ පුද්ගලයා ඒව හසුරුවන හැටි දානවා. මෙන්න මේ හැසිරවීම තන්නේ කරමේ ස්පර්ශයේ මේ චෛතසිකයේදී සිද්ධ වෙන්නේ. අපි දන්නවා ආස්වාස් ප්‍රසවාස කරන වෙලාවේදී මේ ස්පර්ශය වෙන්න නම් හුස්ම රැල්ලක් ඇවිල්ලා කයේ ඒ උපේ කයේ කයට යමක් වැදිච්චාම දැනෙන ගතියේ හැපීම නිසා තමයි අපිට මේ මේ ඇතුල් වෙන හුස්මේ මේ පිට වෙන හුස්මේ කියලා දැනීමක් ඇති වෙන්නේ. ඒක නිසා මේ හුස්ම රැල්ල ඇවිල්ලා හැමේ ගැටෙන ගැටෙනවයි කියන එක ස්පර්ශයේ අත්‍යවශ්‍ය අංගයක්. ඒ දේ නොවුනා නම් ස්පර්ශ වෙන්නේ නැහැ. නමුත් ඒ දේ වුණත් හිත හිතවිල්ලක නම් සද්දක නම් වේදනාවක නම් ආනාපානෙ වැටෙන්නේ. ඒ මොකද හිතට එකවරකට එකයි කරන්න පුළුවන් මේ හුස්ම ගන්නවා තමයි. එනකොට හුස්ම වැටෙන්නේ නැහැ. මොකද සද්දේ බල වැඩි. හිතවිල්ල බල වැඩි. වේදනාව බල වැඩි. එතකොට අපි කියනවා ආනාපානේ හරියන්නේ නැහැ, භාවනා කරන්න බෑ, මට ආනාපානේ වැටෙන්නේ නැහැ කියලා. නමුත් මේ තාම මේ ස්පර්ශ චෛතසිකයා නතර නැටිල්ලක් තියෙන. යම් වෙලාවක අපිටම හුස්ම ගන්න වෙලාවේදී හුස්ම රැල්ල ඇවිල්ලා මේ ඇතුළේන හුස්ම රැල්ල පීරාගෙන යනකොට හැපෙන්නේ මගේ දකුණු නාසිකාග්‍රයේ. මට මේ වෙලාවේදී උණුසුමක් වැටුණා කියනවනම් හරියටම එතන ස්පර්ශය තියෙනවා. මොකද ආස්වාද ප්‍රසවාස කියන අරමුණ තේරෙනවා හැපෙන තැන කියන කාය ద్వාරය තේරෙනවා එතන තමයි එතකොට මෙනෙහි කරන හිත නැත්තම් කාය විඥානේ අන්න එතකොට උණුසුම සිසිලස තේරෙනවා ඒ නිසා යම් තැනක ස්පර්ශය තියෙනවා නම් එතන වින්දනේ වැටෙනවා වේදනාව වැටෙනවා අත්දැකීම වැටෙනවා ඊට පස්සේ අපි ප්‍රසවාසයෙන් ඉස්සලා සද්දයක් ඇහුණාම ප්‍රසවාසයට හිත යන්නේ නැහැ හිත නොගියට ප්‍රසවාසය සිද්ධ වෙනවා ඇති නමුත් ඒකට ස්පර්ශය කියන්නේ මොකද ඒක විඳ ගන්න බෑ මොකද හිත නැහැ. හිත එනකොට සද්දයකට ගිහිල්ලා වේදනාවකට ගිහිල්ලා. ඉතින් අපි කොහොම හරි ආයෙ මාරු කරලා අරගෙන ආයෙ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආසත් ප්‍රසආතේ යනකොට ස්පර්ශය නාසිකාග්‍රේ සිදුවෙන තාක් අපිට දැනගන්න පුළුවන් අන්න ස්පර්ශයේ ලකුණු. මේ ආස්වාස ලකුණු. මේ ප්‍රස්වාස ලකුණු. එක පාරටම හිත වෙන තැනකට ගියොත් ආස්වාස් ප්‍රස්වාසයේ අනිවාර්යම නතර වෙනවා. නතර වෙලා ඉවරලා ඔන්න වේදනාව, ඔන්න සද්දේ, ඔන්න හිතවිල්ල කියලා හිත නැස් පශ්චාත්තාප වෙලා කනගාට වෙනවා. නමුත් ස්පර්ශචෛතසිකේ පැත්තෙන් බලනකොට ඒ වෙලාවේදී වේදනාවට අවශ්‍ය කරන ස්පර්ශයක් ඇවිල්ලා කාය විඥාණය වෙන තැනක. එතකොට ආස්වාද ප්‍රසආසෙ වැටෙන්නේ. එහෙම නැත්නම් සද්දයක් ඇවිල්ලා විඥානේ සෝත විඥානේ බවට පෙරලිලා එතකොට කාය විඥානේ හිත නැහැ. මොකද එතනත් ස්පර්ශෙම තියෙනවා. ඒ නිසා යෝගාවචරය අධික කාලයක් යනකොට මේ ආනාපානයේම හිත නොතිබුණාට ඊගාවට ප්‍රකට වෙන අරමුණේ හිත පවත්නකොට මේ ස්පර්ශය යහන යන තැනට අවධානය යොමු කිරීම තමයි මේ විපස්සනාව කියන්නේ. එහෙම නැත්නම් විස්පර්ශය ආනාපානෙම පවත්න යුතුයි කියන එකක් නැහැ. පවතිනවා නම් හොඳයි. ඒකෙට දෝෂයක් නැහැ. නමුත් ඊගාවට යන තැන දැනගැනීමේ ශක්තියක් අනිවාර්යයෙන්ම යෝගාවචරයට තියෙනවා. නමුත් ඒක අකාමකාලන්නේ එහෙම යනකොට ඒ ගැන වෛර කරනවා. වැරදුණයි කියලා හිතනවා. වැරදුණයි කියලා හිතන. ඒක නිසා සද්දයක් ඇහෙනකොට සද්ද මෙනෙහි කරනවා වෙනුවට ආනාපානෙ කැඩුනා කියලා හිතන අරක් කරගන්නවා. එහෙම නෙවෙයි. ස්පර්ශචෛත්‍යකේ හැටිය දන්නවා නම් අපිට කරන්න තියෙන්නේ විඥානය කියලා කියන්නේ එකම ප්‍රවාහයක්. ඒ විඥානය කොතෙන්ද යොමු වෙන්නේ? යොමු වෙන යොමු වෙන තැනට අපි මානසිකාරය යදවීම, මෙනෙහි කිරීම, එච්චරයි විපස්සනා කියන්නේ. මෙතෙක් කලොත් ඒක සිද්ධ වුණා. දැන් කරන්නේ සතිය ආලෝකයේ යටතේ. මේන මෙහෙම වේගන වේගන යනකොට අපිට තේරෙනවා විඥානය කවදාකවත් නිවාඩු ගන්නවක්වත් විවේක ගන්න එකක් නෙවෙයි නිතරම වැඩ. ඒකයි සරුවචනාංශය කර්ණිමිච්ඡ සූත්‍රයේ සඳහන් කරන්නේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. මහණි යම් තාක් තිත්තං හිටගෙන ඉඳගෙන චරං ඇවිදිමින් නිසින්න තිට්ඨං කියන්නේ හිටගෙන, චරං කියන්නේ ඇවිදිමින්, නිසින්න කියන්නේ ඉඳගෙන, සයානෝව නිදාගෙන. මේ හතර ඉරියව්වේ යාවතස්ස විගත මිද්දෝ. තදබල නින්දේ නැති ඕනම වෙලාවක මේ විඥානේ වැඩ. ඒ විඥානේ යණ යන තැන ස්පර්ශය සිද්ධ වෙනවා. අන්න ඒකට සතිය පිහිටෙව්වොත් තිට්ඨං චරං නිසින්නවා යාවතස්ස විගත මිද්දෝ. ඒතං සතින් අදිත්තේය. එහෙම අදිෂ්ඨාන කරනවා නම් සතිය ඔහුගේ ජීවිතේ භ්‍රම ජීවිතයක් වගේ. කිසියම් කෙලෙසයක් එන්න විදියක් නැහැ. සද්දයක් වෙනකොට සද්ද බව දන්නවා. ආනාපාන දිනකොට ආනාපාන දන්නවා. වේදනාවක් වෙනකොට වේදනාව දන්නවා. හිතවිල්ලක් වෙනකොට හිතවිල්ලක් දන්නවනම් එnde ende ende ende ende හිත බ්‍රහ්ම ජීවිතයකටපත් වෙනවා. ඒ වගේම කොච්චර සැනකක හිටියත් ඒ පුද්ගලයා තනියෙන් ඉන්නේ. ওই පුද්ගලයාට කාය විවේකේ තියෙනවා, චිත්ත විවේකේ තියෙනවා, උපදි විවේකයක් තියෙනවා. කොච්චර සැනක මැද හිටියත් හොඳට සතිය පිහිටවන්න දන්නවනම් මගේ හිත සතියේ තියෙන මෙතනයි කියලා නැත්නම් ස්පර්ශය යන යන තැන සතිය ආලෝකයට ලක් කරන්න පුළුවන් නම් අපි ඇත්තටම ඉඳ ගන්නකොට පරියන්කේ ඉන්නකොට නම් කියනවා ඇත්ත එක වහගෙන සද්ද නැති තැනකට යන්නේ කියලා. ඒ පුහුණු කරන වෙලාවේ වාහනයක් පුරුදු කරන වෙලාවේදී සෙනඟ නැත්තනකට යන්න කියනවා. එහෙනම් හොඳට පුරුදු කරාට පස්සේ කොච්චර සෙනඟක් මැද හිටියත් කොච්චර අවුලක හිටියත් මගේ ස්පර්ශය වැඩ කරන්නේ මෙතනයි කියලා දන්නවනම් අරණ්‍යගත රුක්ක මූලගත බල බලය එතෙන්දී හම්බ වෙනවා. මොකද එකයි එක වැඩකට වැඩ කරන්නේ. අන්න ඒක දන්නවනම් එච්චරයි. නමුත් එහෙම පුහුණු කරලා නැති, බණ අහලා නැති, එහෙම නැත්නම් මේ එහෙම කල්පනා කරලා නැති කෙනෙකුට හිතන්නේ නෑ නෑ, මේ වගේ තැනකට ගියාම අපේ හිත කොහොමඩක්වත් අල්ලන්න බෑ කියලා. ඇත්ත අල්ලන්න බෑ පුහුණු කරලා නැත්තම්. නමුත් පුහුණු කරලා තියෙනවා නම් ඕනේ සෙනගක්ම. ඒක නිසා සරුවත් චනන්සේ සඳහන් කරනවා මේ මේ සම්තති ඇමතිවරයාගේ මේකෙදි මේ රාජාභරණ ඇඳගෙන ඇතෙක් උඩ හිටියත් මම මේ මනුස්සයා රහතන් වහන්සේ නමක් කියලා කියනවා හිත පවත් ගන්න දන්නවනම් කියලා. අපිට හිතන්න බෑ මේ රජ වෙලා ඇතෙක් පිට ඉඳගෙන නිවන් දකි කියලා. නමුත් රාජාවරණ ඇඳත් ඇතෙක් පිට හිටියත් මේ සැනකෙලියක ගමන් කළත් සත්‍ය පවත්තන්න දන්නවනම් ඒ මනසට මම රහතන් වහන්සේ කියලා කියනවායි කිය. නිකන් කියනවා වචනයට කියනවා මතු මහල් මතු පහළ වෙන මෛත්‍රී බුදු දනංශේ බුදු වෙනකොට රාජාභරණ පිටින් ඉන්නේ කියලා. නිවන් අවබෝධ කරන්නේ රාජාභරණ පිටින් කියලා. අපිට පිටින් රාජාභරණ තියෙන කාම ලෝකේ අන්තිම කෙලවරේ කියලා. නමුත් ඒකේ ස්පර්ශය රාජාභරණ වල තියෙන එකක් නෙමෙයි. ඒ පුද්ගලගේ හිත පුහුණු කරලා තියෙන විදිහ හැටියට රාජාඳුන් ඇතගෙන ඇතෙක් පිටේ හිටියත් සාන්ත සාන්ත කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සිල් අරගෙන බොහෝම විවේකීව බොමලුවක වැලිමලාවක මරුමාවක හිටියත් හොරපා හොරතපස් කියන බලලෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට වළක්වන්න බෑ. එයාගේ ස්පර්ශයේ හැටි. ඒ නිසා ස්පර්ශ චෛතසිකේ දැනගත්තොත් අපි තේරෙන පටන් ගන්නකොට කොච්චර අසරණද කියලා. අපි කොච්චර අනාථද කියලා. මේ දේ දන්නේ නැතුව බාහිර වස්තු එකතු කිරීමෙන් කවදාකවත් අපට ඔය කියන ශික්ෂණයක් ගන්න බෑ. ඒ නිසා ශික්ෂණය අතර මුලදී සීල ශික්ෂණයේදී සමාධි ශික්ෂණයේදී මේ චෛත්‍ය ගැන අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ත්‍රිපස්සනාවේදී අනිවාර්යයෙන්ම මේ සතිය පිහිටීමේදී යම් අරමුණක් ප්‍රකටද එතන තමයි ස්පර්ශයේ තියෙන අපේ තියෙන සතිය පිහිටවනවා. පිහිටවනකොට දැනගන්නවා මෙතන අර ආරම්මන ద్వාර තදූපන්න කියන තුනක අරමුණ ద్వාරයට අවිල අරමුණක් ගැටීම නිසා ඇතිවෙච්ච ස්පර්ශයක් මෙතන තියෙනවා. නැත්නම් අත්දැකීමක් තියෙන. අන්න ඒක දන්නවනම් මුළු ලෝකෙම දැනගත්තා වගේ. ඉතින් ඒක කොටු කරලා පෙන්නඳ සාරිපුත්‍ර ස්වාමී සරුවච්චන් වහන්සේගේ ඒක සූත්‍රයක් තියෙනවා ඔය මේ සංවිතනිකායේ තියෙන සූත්‍රයක් මාළුන්ගේ පුත්‍ර සූත්‍රය. මාළුන්ගේ පුත්‍ර කියලා වයසක හාමුදුරනමක් වගේ ඒක පේන විදිහට තියෙන්නේ. ඇවිල්ලා සරුවචනංශ මතක් කළා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මට කමටහනක් දෙන්න මම විවේක වෙලා තනියම ඉඳගෙන මට රහත් වීම සඳහා සුදුසු කමටහනක් දෙන්න කියලා. ඉතින් සරුවචනංශ කියනවා මේ හැමදාම කමටහන් දෙනවා ආයෙත් ඇවිල්ලා මගෙන් ඉල්ලනවා. දැන් දීලා තියෙන්නේ තාම මොනවද ඉල්ලන්නේ? කියලා නිකන් මේ කියලා දුන්න එක ආයෙ මොනවද ඉල්ලන්නේ කියලා අර ස්වාමීන් වහන්සේට නිකන් දොස් කියනවා වගේ. ජාසුවාංශ කියනවා මේ මම එක්තැන් වෙලා කටයුතු කරලා පහත් මාර්ගය දක්වාම යන්න පුළුවන් කමඨහනක් මම ඉල්ලන්නේ කියලා නැවතත් බැගෑ වුණාට පස්සේ හොඳයි කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නවලියක් අහනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා තංකින් මඤ්ඤති මාළුක්‍ය ඔබ මොකද හිතන්නේ මාළුක්‍ය? යේකේච රූපං අතීත අතීතනාගත පච්චුප්පන්න අදිත්තං අදිත්ත පුබ්බං න පස්සති න පස්සිසanti. මාළුක බුද්ධ රූපයක් තියෙනවා මේ ලෝකේ ඔබ කවදාකවත් දැකලා නැහැ. ඔබ මේ වෙලාවේ බලමිනුත් නෙවෙයි ඉන්නේ. ඔබට මේ වෙලාවේ දකින්නත් බෑ. ඒක මත්තර දකින්නත් වෙන්නේ නැත්නම් එහෙම රූපයකින් කෙලෙස් උපදීද කියලා. වෙන්න බෑනේ බන්තේ කියලා කියන. එහෙම වෙන්න බෑ. කවදාකවත් ඒ රූපේ දැකලත් නැහැ. දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම රූපේ කෙලෙස් උපදින්නේ. ඒකට අහනවා සාම්කේති සද්දයක් තියෙනවා. කවදාකවත් අහලා නැහැ. දැනට අහමිනුත් නැහැ දැනට ඇහෙමිනුත් නැහැ මත්තර ඇහි ඇහි වෙයි කියලා හිතන්න බෑ එහෙමනම් ඒ සද්දෙන් කෙලෙස් උපදින්න පුළුවන් මේ විදිහට හය ආයතනෙම අරගෙන ගියාම හයටම මාළුක පුත්‍රය සඳහන් කළා කියන්නේ මේ හයේම අතීතයට හෝ අනාගතයට යන කිසිම තැනක කෙලෙස් උපදින්න බෑ නමුත් ඒක හොඳට සුද්ධ කරලා මහසීසාඩු අරගෙන පෙන්නනවා එහෙමනම් කෙලෙස් උපදිනවා උපතන මේ චිත්තක්ෂණේ මේ දැන් සිදුවෙන ස්පර්ශය මතයි. වර්තමානයේ පොමණමයි. ඒක හරියට කොටු කරනවා නම් කෙලෙසෙන්නේ නැහැ. ඒකෙත් එකක වැඩ නම් අනික් පහේ කෙලෙස් නැහැ. ඇහැ වැඩ නම් කන නාසය දිව කය මන කියන එකේ කෙලෙස් නැහැ. ඒකෝට අපිට තියෙන්නේ මේ ස්පර්ශය වැඩ කරන තැන හරියටම ඇනේට මිටින් ගහනවා වගේ හරියට අල්ලගෙන ඒකට සතිය යොමු කෙරුවා නම් අපි හිතන තරම් ගැඹුරු වැඩක් නැහැ මෙතන. හැබැයි කොටු කරනවා කියන එක ලේසි නෑ. මොකද ඒක පරිච්ඡේද ඥානයකින් දැනගන්න ඕනේ ස්පර්ශය ඇති වෙන තැනයි. කෙලස් පහළ වෙන්නේ ඒක මේ මොහොතේමයි පහළ වෙන්නේ කපනවා නම් දැන් නැත්නම් කවදාකවත් බෑ. පරතු වෙනකොටම ස්පර්ශය මතු වෙනකොට මෙතන හිටියානම් අපිට දැනගන්න පුළුවන් ඇහි රූපයක් මතු වෙනකොටම ඇහි හිටියානම් කන ගැන වොරිය වෙන්න එපා, කරදර වෙන්න එපා. නාසය ගැන කරදර වෙන්න එපා, දිව ගැන කරදර වෙන්න එපා, කය ගැන කරදර වෙන්න එපා, හිත ගැන. මොකද හිත තියෙන එක තැනකයි ඒක ඇල්ලුවා නම් අනික් සේරම ඇල්ලුවා. ආ මේ විදිහෙන් කල්පනා කරලා බලනකොට ආස්වාස වේලාවේදී ආස්වාසය කියලා දැනගනව නම් මොන තරම් නිවනක්ද කියලා හිතන්න. එහෙනම් අපි හොඳටම දන්නවා ආස්වාස වේලාවේදී ආස්වාසයේ බව දන්නවනම් ඇහි කෙලස් පහළ වෙන්නේ නැහැ, නාසයේ නැහැ, දිවේ නැහැ, කයේ නැහැ, මනසේ නැහැ. කයේ තියෙනවා අනික කිසි තැනක නැහැ. අතනත් එනින ප්‍රමාණය දන්නවා. නිසා මේ පන්දි ස්වාමීන් වහන්සේ හැමදාම ඒ සතිය ගැන කතා කරනකොට කියනවා අපිට එක පරියන්කයකදී එක තප්පරයකට පිම්බීමේ හිත පහළ වෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක පිම්බෙන වෙලාවෙදීම නම් සිද්ධ වෙන්නේ ඒ චිත්තක්ෂණයේ කද්දාකවත් කෙලෙස් නැහැ. මොකද පිම්බීම දැනගත්තයි කියලා රාගයක් උපදින්නේ නැහැ. පිම්බීම මත උන දැනගත්තා කියලා ඒකට ද්වේෂයක් උපදින්නේ නැහැ. පිම්බීම දැකීමද කියලා මෝහයක් උපදින්නෙත් නැහැ. පිම්බෙන වෙලාව පිම්බීම දාන්න. එහෙනම් එතන තියෙන අලෝපදෝස පමෝ පමනයි. එහෙනම් ඒ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ. අපි හිතමු ඊගාව තව තප්පරයකින් හැකිලීමක් මතුවෙනවා. අපි ඒක හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ. මෙහෙම තප්පර පහක් භාවනා කළොත් චිත්තක්ෂණ පහක් ඒ ආයත අයිති වෙනවා නික්ලේශී. විනාඩියක් භාවනා කරොත් තප්පර 60යි. විනා 60 වාරයක් කෙලස් කැපෙනවා. විනාඩි 5ක් භාවනා කරොත් 300 වාරයක් කෙලස් කැපෙනවා. මේ විදිහට දිගට දිගට දිගට දිගට කරගෙන යනවනම් කොච්චර සංසාරේ අපි පව් කරලා තිබුණාද කොච්චර සංසාරේ කරපු ලැජ්ජ බයක් අපේ හිතේ තිබුණාද මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ මෙනෙහි කිරීම ප්‍රත්‍යක්ෂයක් නම් ඒ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ කියලා කියන්න ආය කවුරක්වත් ඕන කරන්නේ නැහැ ඉතින් එහෙම අපි පැයක් භාවනා කරනකොට අපි චිත්තක්ෂණ මොන තරම් කෝටියක් නික්ලේශී බවටපත් වෙනවද කියලා එහෙම නොවුනනම් මේක කොහෙද යන්නේ අපි මේ මෙනේ නොකර මේ මේව රිට්‍රීට් එකට නෑවි. මේ වෙලාවේ හිටියානම් අපි සාමාන්‍ය සනගලියක නැත්නම් ටෙලිවිෂන් එකක් ඉස්සරහා පත්‍රේ බල බල කොහෙද තියෙන්නේ පාලනයක් අපි දැන් කොහෙද හිත යන්නේ ස්පර්ශය තියෙන්නේ දකිමින්ද අහමින්ද මොකක්වත් නැහැ. මේ පහළ වෙන රාගද ද්වේෂද මොහොද තොග පිටින් අහුවෙනවා රාත්තල් ගන්න දන්නේ භාවනා කරනකොට අඩු ගානේ ඔය කියන ගැඹුරු ස්පර්ශය පැත්තක දාන්න. සත්‍යක් මරන්න නැති වැඩි 100ක් විශ්වාසයි. හොරකමක් කෙරෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් නැහැ. බොරු කියලා මිසජන පරස වචන පිළිබඳ හැඟීමත් ඒකට සීලය පිළිබඳව ඒකයි මම නිතර මතක් කරන්නේ මේ කතා කරලා නිකන් අපරාධ මේ ප්‍රවාහය කඩා ගන්න එපා. රැකගත්තොත් උන්න තරම් අපිට විශ්වාසයක් ඇති වෙනවා. ඒ මතු මැත්තේ අපේ අර කියන විදිහට ආනාපානයක් එන වෙලාවේදී ආස්වාසයක් එන වෙලාවේදී ප්‍රස්වාසයක් එනදී ඒ දවසකට එක චිත්තක්ෂණයක් කියලා හිතන් මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒක ඒ ස්පර්ශය එන තැනම මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ කපන කැපිල්ල ඒ පණිසාර මතක් කරන්නේ සංසාරේ පුරා එකතු වෙලා ආපු මෝහ පටල එක චිත්තක්ෂණයක 100%ක්ම කපලා දානවා. අපිට පුළුවන් නම් ඒ චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණයකට ගෙනියන්න. ඊගාව චිත්තක්ෂණයකට ගෙනියන්න. අන්නේම චිත්තක්ෂණ ඒක මම දන්න මොන ක්‍රමයකද මම දන්නේ. ඒ මහචීසාරද සඳහන් කරලා තියෙනවා එවැනි චිත්තක්ෂණ නෙවෙයි චිත්ත වීති වශයෙන් ගත්තොත් අඩු ගන්න එක දිගට හතරක්වත් යන්න ඕනේ කියලා මට සතිය පිහිටියයි කියලා දැනගන්නවා. ඒක චිත්තක්ෂණයක් ගියාට ඒක අපිට දැනෙන්නේ නැහැ කියලා තියෙනවා. මොකද ඒක ලක්ෂයක් කෝටියක් කෙලෙස් අතරමැද නික්ලේශී චිත්තක්ෂණයක් આવට එන්නේ නැහැ. චිත්ත වීජයක් දිව්වට අපිට දැනෙන්නේ නැහැ. එක දිගට චිත්ත වීජ 3-4ක් දුවනකොට නම් තේරෙනවා ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ මොකද්ද වෙනව. ඉතින් ඒහුව එක අපිට මේ වගේ චිත්ත වීටි එහෙම නැත්නම් ඒ දුවන මේ දීර්ඝ ගම 4 5 6ක් 7ක් 8ක් 9ක් 10ක් 11ක් එක දිගට යන්න පුළුවන් වුණොත් ඉතින් මහ පුදුමාකාර සංසාරේ කවදාකවත් නොගිය ගමනක් මේ යන්නේ. ස්පර්ශය අන යන තැනට සතිය පිහිටවන. ඒක ආනාපානෙ වුණත්, සද්දයක් වුණත්, වේදනාවක් වුණත්, හිතවිල්ලක් වුණත් කිසිම වර්ග ભેදයක් නැහැ. නික්ලේශී බවට සහතිකයක් තියෙනවා සතිය තියෙනවා. ඒක තමයි අන්තිමට එහාට ගියාට පස්සේ වේදනානුපස්සනාවට ගියාට පස්සේ සුඛ වේදනාවක් වේවා දුක්ඛ වේදනාවක් වේවා අදුක්කම සුඛ වේදනාවක් වේවා සුඛ සුඛේ වශයෙන් දුක්ඛ දුක්ඛේ වශයෙන් අදුක්කම අදුක්කම සුඛේ වශයෙන් දන්නවනම් ඒ චිත්තක්ෂණය බොහෝම ශ්‍රේෂ්ඨ චිත්තක්ෂණයක්. ඊට එහාට ගියාට පස්සේ සවුත්තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං කියන විදිහට එනේන චිත්ත අවස්ථාවල් මේ කම්මැලි හිතක් මේ සන්තෝෂ හිතක් මේ පිරිච්ච හිතක් මේ විවේක හිතක් කියලා එන එනදී එනේන වශයෙන් දන්නවනම් මහ බුදුමහාකාර ආඩ්‍ය ගතියක් තියෙන. ධම්මානුපස්සනාවට ගියාට පස්සේ කියනවා මේ කාමච්ඡන්දේ කියලා කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දන්නවනම් මේ द्वේෂය කියලා द्वේෂය වශයෙන් දන්නවනම් මේ නිදිමත කියලා නිදිමත දන්නවනම් මේ අවිශ්චිත හිත කියලා අවිශ්චිත හිත දන්නවනම් මේ සැකහිත කියලා සැකහිත දන්නවනම් අර ආනාපානෙ වැඩි වටිනවා. මොකද ඒක තමයි ආනාපානෙ කරලා හම් වෙලා ආපු ගැම්මෙන් ගන්න ගැම්ම. කියන්නේ නීවර ධර්ම බව දාන්න. එතකොට බොජ්ජංග ධර්ම මේ කියන්නේ සම්‍යක් දෘෂ්ටි කියන එක කවුරුත් කියලා දෙන්න ඕනේ. ඒ නිසා අපි අර ස්පර්ශයේ වැඩ කරන යම් තැනකද එතෙන්ද සතිය පිහිටවනවා නම් අතීත අනාගත දෙකේම නිවන් දකින්නවා. ඒ වෙලාවේ සතියට ලක් වෙලා නැති ඉඳුර හැම එකකෙම නිවන් දකින්නවා. ඒ දකින්න එකෙත් කෙලස් නොපදිනවා නම් අපිට කියන්න පුළුවන් චිත්ත સંතානෙම නික්ලේශී කියලා. මේකට සරුවත් අනසේ සඳහන් කරන්නේ තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවනයි. තදංග කියලා කියන්නේ සතිය පවතින තාක්. සතිය ඊගාචිත්තක් හැලෙන්න පුළුවන් නිසා ඒ නිවන සහතික නැහැ. නමුත් යම් වෙලාවක සතිය එක දිගට පවතිනකොට ඒ දැනෙන විවේකයේ ඒ දැනෙන මේ විස්රාමය තමයි අන්තිමට ওই මාර්ග ඥානයකදී Tamanට පාලනය කරගන්න පුළුවන් තරම් මෙච්චර වෙලාවක් විනාඩි 15ක් මට මගේ හිත එන එන අරමුණේ තියන්න පුළුවන් කියලා සාතිකයක් ඇති වෙනවා. එතකොට යාට කියන්න පුළුවන් මම ඒ කෙලස් ප්‍රවාහය පාලනය කරා. මගේ අතේ අතට ගත්තා, වශී කරගත්තයි කියලා. ආහන මේ විදිහට කිරීමෙන් තමයි අපි මේ ඒ ස්පර්ශ කියන චෛතසිකය අවබෝධය අප කරන්න. අමාරුයි මොකද ඒ තරම් යොහුසුලුයි ඒකේ තරම් මායාකාරී. නමුත් හරියට මේක මේ ලෑල්ලට වෙඩිචිනා වගේ නෙමෙයි, පයින් පිම්මට වෙඩිචිනා වගේ හරියට ඒකලස් වුණොත් දැහැල්ලට වෙඩි තියනකට වැඩිය සන්තෝෂයක් ඇති වෙනවා පිම්මට වෙඩි තියන වෙලාවේ. අන්තිමට තියෙන තියෙන පිම්ම පයින් පයින් පිම්මට වෙඩි තියා ගන්න පුළුවන් ශක්තියක් එනකොට තේරෙනවා ඒ හීනකින්වත් හිතා ගන්න බැරි වෙච්ච විදිහ වැඩක්. දැන් මේ මායාවක් මායාවක් නෙවෙයි දැන් නම් ආශ්චර්යයක් විදිහට පේන්න පටන් ගන්නවයි කියලා අර මෙච්චර යොහුසුලුව මෙච්චරව අන්ධකාරේ පණිමින් හිටපු තිබුණ සතිචෛතසිකයේ කී කරුසෝච ගෝලෙක් බවට පත් කර ගන්න පුළුවන් වෙනවා. මුදී එහෙම කරන්නේ නැතුව අපි මේ බාහිරේ හොයලා නැත්නම් මේ ඉඳුරන් පිනවලා එහෙම නැත්නම් මේ කියන ධර්ම කොච්චර කෙරුවක්වත් මේ හිල් කලයකට වතුර පුරවනවා වගේ ඇහිදල් කූඩේකට වතුර පුරවන එක කවදාකවත් ගුණයක් එන්නේ නැහැ. ඒ නිසා මේ ස්පර්ශ චෛතසිකයේ තියෙන මේ ක්‍රමය දැනගත්තට පස්සේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මෝඩ වඩුවට අහු වුණොත් ආවුද ඌ කපා කොට ගන්නවා තුවාල කර ගන්නවා. වඩුව දක්ෂ නම් ආයුධය හරියට වැඩ කරන හැටි දන්නවා. ඒ වගේ මේ අපි මෙතෙක් කරපු දාන, මේ සීල, මේ භාවනා, මේ සියලු දේවල් වල ගුණයක් එන්න නම් ඒ කරගෙන කරගෙන යනකොට ඒ වේදනාවක් එන්නේ ඉස්සලා කියන ස්පර්ශය අල්ලන්න බැරි බව හැබෑව. වේදනා මට්ටමින් පස්සේ තමයි අපේ වගකීමට වැටෙන්නේ. නමුත් මේ ස්පර්ශයේ වැඩ කරන යාන්ත්‍රණය දැනගත්තොත් හරි සතුටක් ඇති වෙනවා. එකම චිත්තක්ෂණයක හෝ අපි ඉස්සරහා ඉලවිච්ච දේ සතිය මෙනෙහි කරනවා නම් මුළු චිත්ත સંතාණයම පිරිසුදු වෙනවා. අතීතනාගත පච්චුප්පන්න සේරම පිරිසුදු වෙනවා. මෙනෙහි නොකරන අනිකොත් සෑම ආයතනයක්ම ඉබේම පිරිසුදු වෙලා තියෙනවා. හරියට එන දේ අල්ලන එකයි තියෙන්නේ. ආහනේ විදිහට මේ ස්පර්ශචෛත්‍යයේ හොඳට තේරුම් අරගත්තොත් අපිට තේනවා ඊගාවට මතුවෙන වේදනාව ආස්වාසයේදී මතුවෙන උණුසුම්කම සිසිලස කම්පනේ චංචලය ඒ සෑම දෙයක්ම තමයි අපිට හම්බෙන සහතිකේ ඉච්චිත ප්‍රවෘත්ති කෙරෙසිලා නැති බව. ඒක නිසා ඔය මදුපිණ්ඩික සූත්‍රයේ වගේ තියෙන තැන්වල චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියන්නේ ඇහැට රූපයක් එනකොට එතෙන්ද හිත ගියා නම් විඥානේ චක්කු විඥානේ වුණා නම් තින්නම් සංගති පස්සෝ එතකොට දැකීම නම් වූ ක්‍රියාව බාටපත් වෙන ඒ පුද්ගලයා දකින්නෙක් බාටපත් වෙනවා ඒ තුන එකට යන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා පස්සපච්චා වේදනා ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්නේ. වේදනාව කියන තැනට එනකන් චිත්ත ප්‍රවෘත්ති කෙලස් නැහැ. නික්ලේශී අන්තිම පුරුක තමයි ස්පර්ශය. නමුත් වේදනා මට්ටමින් එහාට තමයි ඊගාව චිත්තක්ෂණය තමයි අපේ දැනුම් ශේෂ්ත්‍රයට වැටෙන්නේ නැත්නම් අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා අපි වේදනා මට්ටමේ දැනගෙන ඊට ඉස්සරහා තියෙන එක බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මෙහෙමයි ස්පර්ශය වැඩ කරන්නේ කියලා. ඒකත් දැනගෙන හිටියොත් ඒක හරියට ඩ්‍රයිවර් කෙනෙක්, මෝටර් මෙකැනික්, ඉංජිනේර කෙනෙක් වුණා වගේ. ඩ්‍රයිවර්ට සාමාන්‍යයෙන් ওই ඩෑෂ්බෝඩ් එක දැනගත්තාම ඇති. මොකද ඉංජිනේරෙන් දන්නවනම් ඒ ඩ්‍රයිවර්ට ඊට වැඩි වාහනය පිළිබඳ ලොකු දැනීමක් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා මේ ස්පර්ශ චෛතසිකය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම තත යුතුයම දෙයක් නෙවෙයි. ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඩෑෂ්බෝඩ් එක දැනගත්තාම ඇති. සෝවාන් වෙන්නත් ඇති වැඩි. නමුත් දැනගත්තට පස්සේ තේනවා බුදුහාමුදුරුව මොන තරම් ගැඹුරක් දැනගෙනද මේ කටයුත්ත කරලා දීලා තියෙන නිසා උන්වහන්සේ අපිට මතක් කරනවා වේදනාව එනකොටම එතන ඉන්න. ඒකට හේතුව ස්පර්ශයක් නැතුව කවදාකවත් වේදනාවක් එන්නේ නැහැ. නිසා වේදනාව ගැන කතා කරනකොට වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශය නැතුණා වේදනාවක් නැහැ. ඒක භාවනා කරනකොට හොඳට තේරෙනවා. ආස්වාස කරන වෙලාවද හොඳට නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී අපිට ආස්වාසේ දැනගන්න පුළුවන් සත්‍යමත් නම්. නමුත් එලා කහනපණි හිටිනවා. ස්පර්ශය නැතුව යනවා. එතකොට ආස්පස්සේ වස් ප්‍රස්වාසයේ විඳ ගන්න බැරුව යනවා. ඉතින් එතකොට හිත අන්දමන්ද වෙනවා. ස්පර්ශය තියෙන තාක්කල් තමයි වේදනාව දෙන්නේ. ඊට පස්සේ අපි කිව්වොත් එහෙම එනේන ආස්වාස් ප්‍රස්වාසයේ මෙනෙහි කරන්න කියලා අර ආස්වාස් ප්‍රස්වාස තුනි වුණාට පස්සේ මෙනෙහි කරගන්න බැරුව යනවා. මෙනෙහි කරන්න දෙයක් නැහැ. ආහනේ විදිහට ස්පර්ශයක් තිබුණොත් පමණයි වේදනාව තියෙන්නේ වේදනාව තිබුණොත් විතරයි ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ කියනවා වගේම මේ ස්පර්ශයේ සිද්ධ වෙන්නත් හුස්මක් තියෙන්න ඕනේ කායේන්ද්‍රිය මේ සජීවීව තියෙන්න ඕනේ හිත එතෙන්ද ගිහිල්ලා තියෙන්න ඕනේ හිත සද්දක වේදනාවක දුවවලා තියෙනවා නම් ආසස්වස්වස්සේ වැටෙන්නේ මෙවුව ඒ කියන තාලෙට එකට එක වැටෙන්න පටන් අරගන්නේ යෝගාවචරය භාවනා කළොත් පමණයි ඒකෙදිත් ඉතින් කියන්න වෙනවා ඕක හරියට වැටෙන්නේ වර්ධිනකොට පමණයි ආස්වාද ප්‍රසවාස කරගෙන ඉනකොට සද්දයක් ආවකෝ ඒක පාරට ආස්වාද ප්‍රසවාසය අමතක වෙලා සද්දෙට යන්නේ අපිට පේන්නේ මහා වැරද්දක් මහා අතපසු වීමක් කියලා. මොකද ඒක හොඳට පේනවා සද්දය අහනවා නම් ආනාපානෙ හිටින්න බෑ. ආනාපානෙ කරනවා නම් සද්දය ඇහෙන්න බෑ. නමුත් උඟාක ඉස්සරහට යනකොට මේ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා ආස්වාස් ප්‍රසවාසයේ පවතිද්දිත් මේ වගේ ගොඩාක් සද්ද වර්ගයක් තියෙනවා. හැබැයි මේ සද්දවල අර්ථය ගන්න බෑ. අර්ථය ගන්නවා නම් ආනාපාන වෙන්න බෑ. හිතවිලි ගොඩාක් තියෙනවා. ඒ එකම හිතවිල්ලකවත් අර්ථ නැහැ. පණිවිඩයක් නැහැ. මේ හිතවිලි තියෙනවා. ඒ මොකද හිත ආනපන තියෙන්නේ. සක්මන් කරනකොට වමේ දකුණේ හිත තියෙන තාක්කල් හිතවිලි නැත්තේ නෑ. හිතවිලි වල එච්චර කොඳු හැටපෙලක් නෑ. කලල රූප වගේ එහෙම නැත්තම් භාග කොටස් වගේ කොච්චර දෝ තියෙනවා. ඒක බාධා කරෙන්නේ නෑ. යම් වෙලාවක ආනාපාන චිත්ත මේවා හිතවිලි නේද කියලා හිතවිලි බැලුවොත් බලනකොටම හිතේ වල අර්ථයක් එනවා ආනාපාන මේ සක්මනේ හිත කැඩෙනවා. මනසිකාරය යන ක්‍රමයේ හැටියට. ඒක තමයි අද ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා ශක්තිය තියෙනවා ලෝකේ. ඒක රූපයක්ද ඒක සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද පහසක්ද කියලා තීන්දුව කරන්නේ බලන්න අතුර කියලා. කොන්ෂස් මයින්ඩ් එක තමයි ඒ වේව් එක කොලැප්ස් කරන්න කියන්නේ. ඒ වේගය ශක්ති වේගය කලප්ස් කරලා ඒක රූපයක්ද සත්‍යයක්ද කියලා තීන්දුව කරන එක ශක්තියක් තියෙන. බලන්නගේ හැටියට. ඒ නැතු ලෝකේ රූප කියලා જાතියක් නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ලෝකේ ශබ්ද කියලා જાතියක් නැහැ, ගන්ධ කියලා જાතියක් නැහැ. බලන්නගේ ආකල්පවල හැටියට, උපතිවල හැටිය හැටියට එයා කියන රූපයක් කියලා තව කෙනෙක් එක බල කියන සද්දයක් කියලා. තව කෙනෙක් එක බල කියන ගඳක් කියලා. තව කෙනෙක් එක බල කියන මේ මේ මේ රසක් කියලා. ඉස්සලං අපි හිතුවේ ලෝකේ ඉතිර රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවායි කියලා. නමුත් අර මෙතෙන්ද ගියාට පස්සේ ඒ ක්වොන්ටම් ෆිසික්ස් වලින් අලි කරකැවිල්ල කරගෙන වැටුනේ. ඒ හරි ඉස්සර තිබුණ දේ දැන් කියා ගන්න බැරුව අන්තිම බලනකොට සරුවචනාංශී දේශනා කරලා තියෙනවා මේක සප්පුරුෂ සූත්‍රයේදී යේන යේනයි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යමක් යමක් ඔබ මඤ්ඤණා කරනවා නම් ඒ ඒ නිසා මේ ශක්ති රූප සද්ද ගන්ධ රස බවට පෙරලෙනවා. අපි හිතන්නේ මේ රූප තිබිලා මාව මත්කරන්න අසුබ රූපයක් මම දැක්කා. ආමංගල රූපයක් දැක්කයි කියලා. බලනකොට ඒ රූප මවාගෙන තියෙන්නේ මම මවාගත්ත රූපෙට තමයි අපි මේ ගැටෙන්නේ. ඒක නිසා what you see that you are. උඹ යමක් දකිනවනම් ඒක උඹ තමයි. අපි දකින්නේ මංගල කාරණාවක් නම් ඒ වෙලාව හිත බොහොම මංගලයි ඒකයි ඒක එහෙම පේන්නේ. හිතාව මංගල නම් දකින්නේ ආමංගලයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව දැදී. මේක කියන්න ගියාම ඉතින් හුඟ දෙනෙක් කියනවා හරි ගැඹුරුයි මේ ස්පර්ශ චෛතසිකය කියන එක අල්ලන්න බෑ කියලා. ඉතින් පතපච්චා වේදනා වෙන පැත්තකට තේරුම් ගන්නකොට ඔච්චර ගැඹුරක් තේරෙන්නේ නැහැ. හැබැයි මේක තේරුම් ගන්න ගියාට පස්සේ තියෙනවා පෞරුෂත්වයේ වෙනසක් ඇති නොකර මේ ධර්මය තේරෙන්නේ මේ ධර්මය තේරුම් ගත්ත දවසේ අනිවාර්යයෙන්ම මිනිසයා කෝවේ දාලා අඹරලා ගත්තා වගේ අපි කොච්චර මැවුම් කාර්යෝද මේ ලෝකයක් රූප සද්ද ගන්ධ රසයන් වශයෙන් මවාගෙන ඒකට අපි අර්ථ දීගෙන ඒකට අපි ආකල්ප හදාගෙන අනික් ඉදරත් අනත් එක පෙන්වන්න බලාගෙන පුදුමාකාර අනගනිල්ල කනගෙන තියෙනවා. ස්පර්ශචෛත්‍යකයේ දැන් විශේෂ මේකට අලුත්ම පණක් ඇවිල්ලා තියෙන ඔය තියෙන විද්‍යාවේ ඇවිල්ලා හිර වෙලා තියෙන තනහනෝ බලනකොට ඒක සරුවත්යන් වහන්සේ විස්තර කරපත් එක හරියටම සරල සමාන්තරව යනවා. එතකොට තේරෙනවා මේ ප්‍රകൃති වශයෙන් මේකේ මොනම හොඳක්වත් මොනම නරකක්වත් මොනම ආකාරයක්වත් මොනම සටහනක්වත් නැහැ. අපි විහිං තමයි ඒකට මේ සටහන් ආකාර හොඳ නරක පටවන්නේ. පටවලා ඉවර වෙලයි අපි ඒකත් එක්ක ගැටෙන්නේ. ඒක නිසා ඒ මේ කියන්නේ අපි මිසින් කරගන්න දේ මොකෙන්ද විනිශ්චය වෙන්නේ? කර්මයෙන්ද? එනතන් ස්වච්ඡන්ද භාවයෙන්ද? එහෙම නැත්නම් ඍතු ගුණයෙන්ද? ආහාරයෙන්ද? මොනම තාලයකවත් තේරුම් නැහැ. කොටිම අඩු ගානේ තේරුම් කරගන්න පුළුවන් නම් මේ ලෝකේ ඉන දක්ෂම මවුන් කාර්යය Taman කියලා. මේ ලෝකය කියලා කියන්නේ Taman විසින් මවන ලද්දක් කියලා දැනගත්තොත් ඒකත් එක්ක හැප්පෙන්න යන එකක් නෑ. ඒක එහෙමද කියලා බලන්න තාම ප්‍රවේශම් වේවි. අපි කොච්චරක් දේවල් વિશે ආකල්ප කවනවද? අපි කොච්චරක් දේවල් වර්ණ ගන්නවද? අපි කොච්චරක් දේවල් සංස්කරණය කරනවද? සංස්කරණය නොවි අදුක්කම සුඛ වේදනාට ආවට පස්සේ අපි පච වෙන්නේ මොකෝ? අසරණ වෙන්නේ මොකෝ? බය වෙන්නේ මොකෝ? ඒකාකාරී බව කියන්නේ මොකෝ? අනර මැවුම්කාර ලෝකෙම අවා ගන්න බැරුව ගියාට පස්සේ මම යට කරගන්න දෙයක් නැති වෙනවා. ඒසුර කියනවා හරි බෝරින්, හරිම කම්මැලි, එපා කරනවා. ඉතින් හරියට ස්පර්ශ චෛසිකේ දැනගත්තොත් එනවා යකෝ මේක තමයි භාවනා කරලා යන්න පුළුවන් කියලාම තන අපේ හිතට දැන් මොකක්වත්ම වා ගන්න බෑ. හැබැයි පණ තියෙන බව දන්න. මැරිලා නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව තියෙනවා. ඒකාකාරීව යමකුත් තියෙනවා. මේකට නමක් දෙන්න බෑ. ආකාරයක් දෙන්න බෑ. සටහනක් දෙන්න බෑ. තැනක් දෙන්න බෑ. වෙලාවක් දෙන්න බෑ. ඉතින් මෙතෙන්ට යනකොට නිකන් ක්ලාන්ත ගතියක් පාර වෙනවා. වමනෙ වෙන්න වගේ දැටේනවා. දරා ගන්න බැරුව යනවා. හරි කම්මැලි කියලා හිතෙනවා. ඒකාකාරී බවක් වැටේනවා. ඒ මොකද අනේ මෙතෙක් කරගෙන ගිය මේ මේ ස්පර්ශ චෛතසිකේ මායාව ඒකේ තියෙන මේ ඇස් බැඳුම අහුවෙන්න පටන් අරගෙන. නමුත් යෝගාවචර ඒක ලෑස්ති නැත්තම් මේ මේ කම්මැලිකම කම්මැලිකම වශයෙන් මෙනෙහි කරන්න. ඒකාකාරීකම ඒකාකාරීකම වශයෙන් මෙනෙහි කරන්න. පේනවා අවාසනාවන්ත. කවදාකවත් ගොඩ එන්න බැරි. කාලම කන්නේ කාලම කන්නේ තැනකටපත් වෙනවා වගේ. නමුත් ඇත්තට මෙන්න ඉතාමත්ම වාසනාවන්ත පුදුමාකාර හිස් තැනක. නමුත් ඒකට ස්පර්ශය ලෑස්ති නැහැ. ස්පර්ශය මොකද්ද කියලා අල්ලගන්න ලෑස්ති නැහැ. මෙනෙහි කරගන්න ලෑස්ති නැහැ. ලෑස්ති නැත්නම් කොච්චර භාවනා කරත් එතනම හිටිනවා. දවසක යාර තේරුම් අරගත්තොත් මෙතෙන් එනකොට මේ තියෙන කම්මැලිකම මේ නීරසකම තමයි ස්පර්ශය. ඒක හරිය ආස්වාසේ ආස්වාස වශයෙන් මෙනෙහි කරා වගේ. ප්‍රස්වාසයේ ප්‍රස්වාස වගේ මෙනෙහි කරා වගේ මෙනෙහි කළොත් මේක හරිය අත්තන මෙනෙහි කරන්නේ රූප ධර්මයක් දැන් තියෙන නාම ධර්මයක් බබ හැබෑව. ඒ වගේම මෙතන තියෙන අපෝඩි පරහක්. ඒ මොකද මේ ඒකාකාරීකම නීරසකම එනකොට ඒකට ද්වේෂයක් පහළ වෙනවා. අන්නේ ද්වේෂය දැකගෙන මේ ඒකාකාරීකම මෙනෙහි කරොත් ආ පුදුමාකාර පරිවර්තනයක් පුදුමාකාර මේ නාස්තික දේ ආස්තික බවක් මෙච්චරකල් මේ තනි වුණා පටු වුණා කොටු වුණා කියන දේ තුළමයි විවේකයේ තියෙන්නේ ඒ තුළමයි විමුක්තිය තියෙන්නේ ඒ තුළමයි මේ තියෙන Nirodhe තියෙන්නේ කියලා මේ දෙක අතර තියෙන මොන තරම් ආකල්පෙම වෙනසක්ද කියලා තේරුම් ගත්ත දවසේ තේරෙනවා පසන්ති පුස්සා පුසන්ති පස්සා උපදීන් පටිච්ච මේවා ස්පර්ශ කරන්නේ අපි ගෙනියන ආකල්ප මතයි. ඒක වෙනස් කෙරුවට පස්සේ මේ දේ තුළම පුදුමාකාර වාසනාවක් පුදුමාකාර විවේකයක් තියෙනවා කියලා තේරෙනකොට මේ ස්පර්ශය කියන චෛතසිකයේ අල්ලලා වැඩ ගන්න බැරි වුණාට ඒකෙන් කෙරෙන මේ මායාව තේරුම් ගත්ත දවසේ සම්පූර්ණ අලුත් මිනිස්සෙක් හැවෑරියා වාගේ අලුත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම නැවතත් මතක් කරනවා මුලින් කිව්වා වගේ මේ චෛතසිකය බොහොම අමාරුයි. මොකද හේතුව ඒ තරම මේක ඉලෙක්ට්‍රික්. ඒ තරම මේක නැවුම්. නමුත් මනුස්ස මනසේ තියෙනවා මෙන්න මේකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක්. ඒකටයි අපි අර කායනුපසන වේදනනුපසන ක්‍රමයට ටික ටික ටික ටික සතිය වඩා නැවිලා එක තැනකට ආවට පස්සේ ඕනම දෙයක් වෙනත් දෘෂ්ටි කෝණකින් බලනවා. මේක තමයි විපස්සනා කියන වචනේ තියෙන විශේෂ පතනාවක්. මේකට සමහර විටක විසම පතනාවක් කියලා කියන්න පුළුවන්. අපි මේකත් බලපු ක්‍රමයට නෙමෙයි කම්මැලිකම දිහා බලන්නේ. අපි පාළු ගතිය දිහා බලන්නේ මේක බලපු ක්‍රමයට නෙමෙයි. ඒක වාසනාවක් විදිහට බලලා පුළුවන් තරම් ඒක වඩන්න හදනවා. එහෙම නැත්නම් ද්වේෂයෙන් බැලුවොත් අපි පාලුකම නැති කරන්න විවිධාකාර ක්‍රමවලට විවිධ කුණු කන්දල් ඔළුවේ දාගන්න. ඉතින් ඒ නිසා මේ ස්පර්ශචෛත්‍යකේ බලනවත් එක්කම දැනගන්නවත් එක්කම ඒ සරුවචනංශයේ දේශනා කරපු ඔබ යම් යම් ආකාරයට ලෝකෙදියා කල්පනා කරනවාද ඒ ඒ ආකාරයට ඒ ලෝකේ වෙනස් වෙනවා කියන දේ තේරෙනකොට වෙනකට වැඩි බුදුහාමුදුරන්ගේ තියෙන ඒ සරුවඥ ගුණය. නැත්නම් මේ පටිච්චසමුප්පාදයේ තියෙන ඉදප්පච්චේතාවේ මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේය මේ ඇති වෙන කල්ලි මේ ඇතිවන්නේ මේ නැති වෙන කල්ලි මේ නැතිවන්නේ කියලා නිකන් වචන ටිකක් තිබුණට මේ වගේ ඇති වෙන මේ පෞරුෂත්ම වෙනස ආකල්ප මේ වෙනස දැනගන්න එක තමයි මේ විපස්සනා ඥානවල කරන්නේ විශේෂයෙන්ම මේක පසු අන්තිමට මම ගත්ත නිදර්ශනේ ගොඩාක් වෙලාට මේ නිබ්බිදාව හරියටියට හසුරුවා ගන්නකොට ඒකට කියනවා බලව විපස්සනාව කියලා. එතෙන් එනකම් හැබැයි සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ මේ ඒක කෙරෙහි දක්වන ආකල්ප වෙනස් වෙච්ච ගමන් ඒ පුද්ගලයාගේ හිත පිසුමාකාර විදියට ඒ පටිවිපස්සනාවකට වැටෙන්න පටන් ගන්නවා. පටිවිපස්සනාවට වැටුණාට පස්සේ මොකද වෙන්නේ? ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියන වගේ අරමුණත් විපස්සනා කරන අතරේ අරමුණ කෙරේ හොල්මන් කරන හිතත් විපස්සනා වෙන්න පටන් ගන්නවා. ඥාතේ කියලා කියන්නේ එතන බලන අරමුණ. දැන් අරමුණ හරි බෝරින් එපා වෙලා කම්මැලි වෙලා නීරස වෙලා. නමුත් මේ නීරසකම ඇති කරගත්ත හිත දිහත් ඒකත් විවසනා කරනකොට ආය කවදාකවත් නැති විදිහට මේක සීමාවල් මරියාදාවල් ඉක්මවාගෙන විප්ලවීය වෙනසක් ඇති කරනවා. ඇත්තම කියනවා නම් එතන ඉලේ පුත්සලාගේ ඇති වෙන ඒ පෞරුෂත්වයේ වෙනස්කම් බොහෝ විට කලාතුරකින් මහබෝසතාණන් වහන්සේ වගේ කෙනෙකුට ඇර ස්ථිර වෙනසක් ඇති කරන ජීවිතේ. වෙන විදිහට කියනවා මාර්ග ඥාණයට බොහෝමත්ම කිට්ටු කරනවා. හැබැයි මෙතන ලොකුම ලොකු මේ ආකල්පෙම වෙනසක් විප්ලවයක් සිද්ධ වෙනවා. ඒක නිසා වෙන්නේ නැති ඔය ස්පර්ශයිස් එකේ බොහෝමත්ම අඳුර ගන්න අමාරු එකක් කියන්නේ කියලා. නමුත් අපි මේ කරගෙන ආපු ධර්ම විවරණ මාර්ගය හැටියට බලනකොට මම හිතන්නේ මම ගොඩ ලොකු පටලැවිල්ලක් ඇති කරයි කියලා. මම හිතනවා මේකට සූදානම් වෙච්ච යත්තන්න මේක මේ ජීවිතයේ මේ පරියන්කේ නැත්නම් මේ ට්‍රීට් එකේදී මම මෙහෙම කරන්න ඕනෑ කියලා ධෛර්යයක් ඇති කරගන්න. එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඇති කරගන්නට ආධාරයක් ධෛර්යයක් වෙයි කියලා. ආන්නේ වේද ආධාරයක් ධෛර්යයක් වෙනවා නම් බොහෝම ඉක්මනට Tamanට පැමිණෙන සෑම දුකක් තුළ තියෙන ඒ වාසනාව තේරුම් අර ගැනීමෙන් දුක්ඛ සත්‍ය කියන එක විශේෂ බොහොම අභියෝගශීලී අවබෝධයකින් පෙර නොඇසු නොවිරු විදියට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ලොකු ශක්තියක් වෙනවා. ඉතින් මේක මෙතනදී සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස සමුදය පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති එතකොට ඒක නිකම්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉතාමත්ම සරල සමාන්තර දෙයක් පාඩපත් වෙනවා. ඉතින් එවැනි වෙනසක් සියලු දිනාටම ඇතිවීමට මේ ධර්ම දේශනාව එකතේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකොත් විනාඩි 30ක විතර කාලයක් කරන් තියෙන ධර්ම දේශනාව සඳහා දැන් වෙලා 9:40යි ඒත් අපි සම්ප්‍රදාන කුල මතක් කරනවා කියන්නේ යමක් තියෙනවා ප්‍රශ්න කරන දෙයක් තියෙනවා අපි ඉදිරිපත් කරගනිමු. එහෙම නැත්නම් අපි කාර්ය මිත්‍ර සූත්‍ර සජ්ජායනා කිරීමෙන් දිව්‍යන්ත පින්දීමෙන් ඥාතීන්ට පින් පැමිණීමෙන් අපේ දවසේ සතිವಾರයේ මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. වේදනාව ඔය ඒක නිසා මට මතකයි මං ගිහුවේ ඉන්න කාලේ මේ ගොඩින් මාත්‍ය ප්‍රශ්නය අහුවා සතිය ඇත්තටම ස්පර්ශය අල්ලන්න පුළුවන්ද කියලා සතියේ. මූල ධර්මානුකූලව බෑ. සතියෙන් ඇති වෙන ඵලය විතරයි අල්ලන්න පුළුවන් ඉන්නේ සතියේ. ස්පර්ශයෙන් ඇති වෙන ඵලය වෙන වේදනාව තමයි අන්තිමට අඩුවෙම අල්ලන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒකට මේ සතිය කරන මායාව තේරුම් ගැන සිබීම උනන්දුකාරකයි. තියරිටිකලි theoretically advantages නමුත් සත්‍යයට මේ ස්පර්ශය අල්ලන්න බෑ කාටවත් අල්ලන්න බෑ මොකද ස්පර්ශය මට්ටමට එනකන් ඒ යන්ත්‍රයක් වැඩ කරන්නේ ස්පර්ශයෙන් පස්සේ තමයි අපේ ශේෂ්ත්‍රයට එන්නේ වේදනා ශේෂ්ත්‍රය ඊට පස්සේ අපේ අතේ කෙලෙස් හෝ නිකලෙස් හෝ මොකක් හරි නමුත් එතකොටම ලෑස්ති වෙලා ඉන්න නම් දැනගන්න ඕනේ සත්‍ය මේ තරම ට්‍රිකී වැඩක් කරන්නේ දෙන්න එපා chance එකක් පමා වෙන්න එපා එන්නකොටම beyond the ball අරමුණ එනකොටම නීරසකම එනකොටම ආස්වාසය එනකොටම ප්‍රස්වාසය එනකොටම මුල්ලම අල්ලුවොත් අර වේදනාව කරන සෙල්ලම් ටික දකින්නකොට තේනවා එහා පැත්තේ ඉඳගෙන සතිය මොන්න තරම් හොඳ දෙයක් නරක දෙයක් කරනවද නරක දෙයක් හොඳ දෙයක් කරනවද සුභේ අසුභේ කරනවද අසුභේ සුභේ කරනවද කියන ඒ නාඩගම තියරි එක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් සරුවත් යනසේ කියපු තියරි එක තේරුම් ගන්න පුළුවන් මොකද අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ ස්පර්ශය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ ඒක ඒක ඇත්තටම ආරම්භයේදී කියනවා ඒ නිසා පුළුවන් තරම් slow down කරන්න කියලා. slow down කරලා එන අරමුණු ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරලා වැඩි කරලා ඒ කියන්නේ හරියට මේ driving ඉගෙන ගන්නකොට වගේ පුළුවන් තරම් හිමීට කාර් එක එලවලා first gear එකෙන් second එකට දාන එක second එකෙන් third එකට දාන එක කරන්න කියලා. මොකද ඇත්තටම කාර් එකක් එලවන්නේ අපි හිමීට යන්න නෙමෙයි. ඉක්මනට යන්න. නමුත් ට්‍රේන් කරන වෙලාවේදී හිමීටමයි ගෙනියන්නේ. ඒ නිසා කියනවා මේ වගේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න හදනකොට ඒ තමන්ගේ කටයුතු ටිකක් slow down කරන්න. slow down කරලා පුළුවන් තරම් සතිය යොදන්න. යොදාන දාන යනකොට අඩු වේගයකින් යන්නේ වයිදි සතිය පිටවන්න ඉගෙන ගන්න. ඒකට ඒකෙදී contacts වැඩ ගන්න හැටි. ඒ කියන්නේ අපි ගත්තොත් අර වෙසක් තොරණක් වැඩ කරන ෆ්ලෑෂර් කොටේ කරකිනකොට ඒ contacts අනුව බුදුරස් කරකින හැටි තියෙන්නේ. බුදුරස් බලන්න හිටියොත් ෆ්ලෑෂර් කොටේ බලන්න බෑ. ෆ්ලෑෂර් කොටේ බැලුවොත් බුදුරස් බලන්න බෑ. ෆ්ලෑෂර් කොටේට ගියාම ගිනි විජ්ජුම්බරයක් තියෙනවා. අර මේ පතුරු වගේ කරගෙන චර චර චර චර චර චර චර ගාලා වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ අතෙන්ද යනකොට අම්මා බුදුහාමුදුරගේ රැස් වී දෙනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? එකම ධාරාව එක එක තැන් වලට හරවලා දෙන එකනේ. ධාරාව 230යි. එයා තමයි කොළපාට බල්, රතු පාට බල්, තරුවට වැඩ කරන්නේ. අරක දිහා බලන්න හිටියොත් අපිට පේන්නේ මේක විශේෂ වෙනස් වෙන දෙයක්. නමුත් ධාරාව අඛණ්ඩව 230 යනවා. ඊට පස්සේ බලන්න ඒ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික්ස් වලට ගියොත් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන්ස් බැලුවොත් එයාට බුදුරැස්ද දන්නෙත් නැහැ නිල්ද දන්නෙත් නැහැ කහද දන්නෙත් නැහැ මිනිස්යාගේ තියෙන එක දිගට යන 50% ඔසිලේෂන් එකකින් ගමනක් අපි කියනවා මේක බුදුරැස් කරගන්නේ කියලා අපි කියනවා මේ එන්ජින් එකේ ලොකු වැඩක් කියලා. නමුත් අර ඉලෙක්ට්‍රෝන්ස් වල තියෙන සෙල්ලමේ තම්බේක වෙනසක් වෙලා නැහැ. බුදු කැරකුණත් නැතත් එයාගේ ඒකමයි තියෙන්නේ. ඌගේ තව ඇතුළට ඇතුළට බලනකොට වෙන මොකද්ද බුදු රසක් කරකිනවා. බුදුහාමුදුර ඕක දැකලා තියෙනවා. ඔය කාඩ්බෝඩ් එකේ කරකින බුදු රස නෙවෙයි. බුදුහාමුදුර මේක දැකලා තියෙනවා. මෙච්චර වෙනස් දෙයක් අල්ලගන්නේ උඹලා බුදු රස කරකවන්න නැහැ. මෙච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් අල්ලගන්නේ මේ බුදු රස කරකවගෙන අනම්මනම් කියන්න නැහැ. ඉතින් බුදුහාමුදුරු ඉන්නේ මේ මේ ওই ඉලෙක්ට්‍රෝනත් වලට යටින් තියෙන ගැඹුරු ධර්මයේද නැත්නම් කාඩ්බෝඩ් එකේද කියලා කරකවලා තැරියම කියනවා. ඒ නිසා කොයි දෙයක හරි බැහැගෙන බැහැගෙන ඇතුළට යනකොට යන්න බෑ. ඒක සඳහා අපිට පොඩ්ඩක් slow down කරන්න වෙනවා. slow down කරන කරන ගියාට පස්සේ ඒක ඉලෙක්ට්‍රෝනයක් දිගේ ගියත්, කැස්සක් දිගේ ගියත්, පටවි ධාතු දිගේ ගියත්, කොයි එකේ ගියත් එකම ෆිනොමිනා, එකම පැටර්න් එක තියෙනවා. ඒ නිසා එකක් අල්ලගෙන ඒක හොඳට තරව කරාට පස්සේ ඒක අර හෙලෝග්‍රැෆික් වගේ ඕන දෙකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය වේගයක තියෙද්දිත් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අර ඩිඩක්ටිව් නොලෙජ් එකේදී හිතා ගන්න පුළුවන්. ඒක හිතා ගන්න පුළුවන් සරුවචනාසික සරුවඥතාඥානෙ කොහොම තියෙන්නේද කියලා. අපි මේකට මෙහෙම නම් මේකට මෙහෙමයි කියලා හිතනකොට අපිට තේරෙන ඒ කියන සංකර භාවයත් උන්වහන්සේ මේක කිසි ගුරු උපදේශයකින් තොරව දැකලා මේක තව කෙනෙකුට කියලා දුන්නයි කිව්වහම අන්න එතකොට තේනවා බුදු ඥානය නැත්තම් ඒ කියන මේ අර ඤෙය්‍ය මණ්ඩලය බුදුජානකගේ ඤෙය්‍ය මණ්ඩලය කොහොම තියෙන්නේද කියලා. ඒකට හරීම මේ අභියෝගයක් තමයි මේ ස්පර්ශ චෛතසිකේ. ඒක හිතා ගන්න එක තියරිටිකලි විතරයි ළඟා වෙන්න පුළුවන්. අපි මේ කියන මේ කියන ස්පර්ශය නෙවෙයි ඔය කතා කරන්නේ. අපි මෙහෙම අත ගන්නට හැම වෙන පහස කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒකේ යාන්ත්‍රණය. ඒකේ යාන්ත්‍රණය රූප බලන කොටත් වෙනවා හැම තැනකම වෙනවා. මොකද ඒකෙදි කියන්නේ ඒ හිත ගිය තැන ආදරජ මාලිගාව සෑදේ කියන එක තමයි මේකේ තියෙන ඉගෙන ගන්න අමාරු දෙය. ඕනේ කුණු කන්දලයක් අපි බලන දෘෂ්ටි කෝණේ හැටියටයි තියෙන්නේ වෙන කෙනෙක් ඒක දිහා බලනකොට වෙන දෙයක් කියන්න ඉඩ තියෙනවා. ඒකෙදී මේ ආසන්නම උත්තරේ තමයි අපි මේ කතා කරනකොට එක එකනා එකෙන් ගන්න අදහස්. නිකන් සාමාන්‍යයෙන් කට කතාවක් යනකොට කී ආකාරයකට කෙලසෙන් ඉඩ තියෙනවද කියලා හිතන්න. ඕන වෙලාවක කේලමක් වෙන්න පුළුවන්, කම පරිසවචනයක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට නිකම්ම නිකන් ගොසිප් වෙන්න පුළුවන්. අපි හිතන්නේ එහෙම අදහසක්. නමුත් අපි මේ නිකන් ඇයි හොඳයි යත් තියෙන්නේ. අන්තිර බලනකොට රට ගිනි අරගෙන. අනිත් වගේ මේ ලිදෙන සංකර භාවයේ තේරෙන්නේ ඔය කන්ටැක් නැත්නම් ඔය ස්පර්ශය කියන එකේ හරිම අමාරුයි මේ ස්පර්ශ කරන්න බෑ. තියරිටිකලි ඇල්ලුවත් පේනවා කොච්චර ඒක වොලටයිල්ද කොච්චර ට්‍රිකීද කියලා. නමුත් අපි හැම මොහොතෙම ඕකේ තමයි වැඩේ යන්නේ. අපි දැනගත්තා හෝ නොදැනගත්තා. නිසා දැනගෙන හිටියොත් හොඳයි. එමු නොහිටියයි කියලා ඒකේ තෙතක් අනුකම්පාවක් නැහැ. හොල්මන් කර හොල්මන් වගේනේ. කරකොලත් ඇරියා වගේ. ඒ මේක මගේ නම් හිතේ තිබුණා මට ඕන වෙලා තිබුණා කවුරක්වත් කරකොලත් අරින්ද. මේ මේක තමයි බැලුවොත් හොයාගෙන ගියොත් ඔන්න වගේ තැනක තමයි තියෙන්නේ මේ මම මේ කියාගෙන ඉන්න මම මාගේ කියාගෙන ඉන්න මේ කිසිම දෙයක අපිට කිසිම ආණ්ඩු මට්ටුවක් නැහැ පාලනයක් නැහැ කිසියම් දෙයක් නැහැ ඒ වුණාට අපි නිකන් මේ අඳුර පාන්නේ නිකන් මොකද්දෝ අනුන්ගේ හරක් බලනවා වගේ කිසිම අයිතියක් නැති වැඩකට. ඒ නිසා ඒකේ තියෙන මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දැනගෙන ඒක හොඳ පැත්තට යෙදෙන තාකල් අවබෝධයට මොඩලයක් කරගන්න තාක් කමක් නැහැ. මේ නිට්ටියේ සුඛේ සුභේ කියන පදනමක ගියොත් ඉතින් වැඩි උපකල්පනයක වැඩ කෙරුවොත් අනිවාර්ය පරිශීනේ පරදිනා වගේ මේ මේ චෛතසිකයේදී හොඳට තේනවා මේක කොච්චර ඒ ඒ වෙලාවේ හැඩගැහෙන දෙයක්ද අපි මේ අයිතිවාසිකම් කතා කරන්නේ කියලා. හොඳයි කට්ටියට නිින්දයක් නැති වෙන්න ඉඩ තියෙනවා රාත්‍රියේ ඒ නිසා අපි කර්ණමෙත් සූත්‍රය කියලා මේක හමාන කරනවා. වෙන අපි සියලු දෙනාම එකතුව ඔක්කොටම සුවසේ නිින්ද ආවා කියලා ප්‍රාර්ථනා කරලා මෛත්‍රී භාවනා කරනවා කර්ණමෙත් සූත්‍රය කියලා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපි ධෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භග ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක් ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති කරණීය මත්ත කුසලේන පදං අபிසමෙච්ච සක්කෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්ඡෝ ච සල්ලෞක බුද්ධි ශාන්තේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්පකම්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවතියුං සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචිපාන භූතන්ති තසාවා ධාවරාවා අනවශේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිඨාවායේව අද්දිඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ ජීවා සම්බේ සත්තා නපරෝ පරං නිකොම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතහානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ එවං පිසබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණ මෙත්තං ච සම්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණ බුද්ධං අදෝච තිරියං ච අසම්බාධං තිත්තං චරං නිසින්නෝ වාචයානෝ වා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය ප්‍රක්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නයි ජාතු ගබ්බ සෙයං පුනරේති ඒතේන සංච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු මංගලං එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු